මේ මහා නිදාන සූත්‍රය ඉලා සර්වචනාංශයේ ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරන්නේ මේ ඉදප්පච්චේතාවේ නැත්තම් පටිච්චසමුප්පන්න භාවේ නැත්තම් පටිච්චසමුප්පාදේ කියන ධර්ම කොටසයි. ඒ සඳහා පාර්ශව කරුවා වෙන්නේ කොටස්කාරය වෙන්නේ ආනන්ද මහ ස්වාමින් වහන්සේ. ඒ ස්වාමින් වහන්සේත් එක්ක සර්වචනාංශය අතර යන දෙබසක ස්වරූපෙටයි මේ සූත්‍ර විකාශය වෙන්නේ. ඉතින් මම මතක් කරපු විදිහට මේ සූත්‍රයේ මුල් කොටස අපි පසුගියදා නවසීලන්තේ පවත්වපු භාවනා වැඩමුළුවේදී දේශනා 13ක් විතර මාර්ගයෙන් කරණ සිද්ධ වුණා. ඒ සූත්‍රයේම තියෙන ඒ සාර අර්ථය සලකලා එතන පටන් කොටස අපි මේ කැන්ඩල් බාග් ෆාම් එකේ කරන වැඩමුළුවට මාතෘකාව වශයෙන් අපි ඉදිරියෙන් තියාගන්න. එතනදිත් අර ක්‍රමයටම ආරම්භයේ තියෙන්නේ සර්වචනාසේ ආනන්ද ස්වාමීන් වහන්සේට යමක් මේ ජාති නිසා ජරා මරණ සිදු වෙනවාදයි කියලා කිව්වනම් ඒ කියන අදහස නැවත පුනරුච්චාරණයක් එහෙම නැත්නම් ස්ථාවර කිරීමක් වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා යම් කිසි දේවත්වයකටපත් වෙච්ච නැති මනුස්ස නැත්නම් දේවත්වයටපත් වීම manussත්වයටපත් වීම, ගන්ධබ්බ තත්වයටපත් වීම, එහෙම නැත්නම් තිරිසං, බඩගායන සතුන් ආදි වශයෙන් මොනම හරි සත්වනිකායක જાතියක් කෙනෙකුට ඇති වෙන්නේ නැත්නම් එවැනි කෙනෙක් එවැනි සත්‍යයක් තුළදී කිසිම විදියක කිසිම ආකාරයක ජාති සත්‍යයටපත් වෙන්නේ නැත්නම් ජරා මරණයක් පැනවිය හැකිද කියන එකයි සර්වචනන්සි ඉස්සලාම අහන ප්‍රශ්නේ. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ජාති තත්ත්වයටපත් වෙන්නේ නැත්නම් නැත්නම් උපච්චකතුනේ නැත්නම් ඉතින් යාට ජරා ව්‍යාධි මරණ කියන එක සිදු වෙන්න බෑ කියලා. ඒක නිකන් බොහොම විහිළු කතාවක් වගේ පේනවා. ඒ නිසාම ඒ මේ කාරණාව ඉස්මතු කර ගන්න සර්වචනාංශේ ඒ නිසාම ආනන්දය මේ જાතියමයි මේ ජරා මරණයට හේතුව જાතියමයි මේ ජරා මාත්‍ර නිදාණය જાතියමයි මේකට මුල කියන එක තහවුරු කරනවා. ඉතින් අපි ඒක ඊයත්තට අපේ ශක්ති ප්‍රමාණය අපි විග්‍රහ කරගත්තා. ඒක විස්තර කරාට පස්සේ සර්වචනාංශයේ જાතියට හේතු වෙන භවය එතන භව පච්චා જાති කියන පුරුකයි අද මාතෘකාව වශයෙන් ඉදිරිපත් ආගත පාලි පාඨයේ ගම්‍යාර්ථේ ඉතින් භවපච්චා ජාතිති ඉතිකෝපනේතං උත්තං මහ ආනන්ද මම දේශනා ආරම්භයේදී ඒ භවපච්චා ජාති කියලා යමක් කියන දෙය ඉන්නේ ඒක පිළිබඳව මම මේ තාජිකා විස්තර කරන්න හදන්නේ කියලා ඒකට ඒ න්‍යායයට කියන්නේ උද්දේශ නිද්දේශ ප්‍රතිනිද්දේශ ක්‍රමය. ඉස්ලාම් රබචන්සේ උද්දේශයක් වෙනවා මාතුකා කන්නේක පුංචියට කඩලා පෙන්නනවා. ඊට පස්සේ කඩපු එක පුරුෂක් අර එක පුරුකක් කරන ඒකේ නිर्देश දක්වනවා. ඊට පස්සේ ඒක තව විස්තර කරනවා පටි නිर्देश වශයෙන්. පසුකාලීන අපේ බෞද්ධ සාහිත්‍යයේ බුද්ධ වචනය ත්‍රිපිටක වශයෙන් අරගෙන අටුවාචාරින් වහන්සේලා ඒකට අටකතා ලියන්න පටන් අරගත්තා. අටකතා අනුව ටීකාචාරින් වහන්සේලා ටීකා පොත් ලියන්න පටන් ගත්තා. ටීකාචාරින් වහන්සේට අවශ්‍ය පද විග්‍රහ කිරීම ටිප්පණී පොත් වශයෙන් කරන්න පටන් ගත්තා ඊට පස්සේ ශබ්ද කෝෂ කෝෂ ක්‍රාන්ත වශයෙන් අටුවා ටීකා ටිප්පණී පද කෝෂ ශබ්ද කෝෂ වශයෙන් තමයි ඒක පැතිරුනේ ඒකට හරවචනාන්දම තමයි මේ ක්‍රමේ දාපෙන්ලා තියෙන ඉස්සලා කෙටියෙන් ಉದ್ದೇಶය දීලා දැන් නිर्देशය දෙනවා ආනන්ද මම මේ මුලදී කිව්වේ මේ බාපච්චා ජාති කියලා යමක්ද අන්න ඒකදී සදානන්ද විනාපේතම් පරියායන වේදි සබ්බං අන්න ඒකේක මේ විදිහට පොඩක් විස්තර වශයෙන් තේරුම් ගන්නද යථා භවපච්චා ජාති භවෝචහි ආනන්ද නා භවිස්ස මේ භවය කියන එක අතිවිශේෂ විස්තර කරගන්න වෙනවා මොකක්ද මෙතන සර්වචාන්සේ භවය කියන එක අදහස් කරේ කියන එක උනේ නැත්තම් කිසිම ආකාරයකට කිසිම විදිහකට භවයක් උනේ නැත්තම් කිසිම දෙයක ඒ කියන්නේ කාම භවයක් හෝ රූප භවයක් හෝ අරූප භවයක් කියන කිසියම් ආකාරයක කිසිම තැනක මොනම ආකාරයකින්වත් මේ භවයක් ඇතුලේ නැත්තම් ඒ කෙනාගේ જાතියක් හටගන්මක් පැනෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකට ආනන්ද ස්වාමීන් කියනවා භවයේ පවතින තල් තමයි සංසාරේ උපත්ම සිද්ධ වෙන්නේ යම් තැනක භව නිරෝධයක් වෙනවනම් ඊට පස්සේ ආය ඒ කෙනාගේ ආය නැවත උපත්මක් සිදු වෙන්නේ නැහැ කියලා තස්මාති ආනන්ද ඒසේ හේතු ඒතන් නිදානං ඒත සමුදයෝ ඒ නිසා මේ නැවත නැවත ඇති වෙන ජාති නැත්නම් ජරා මරණ ඇති කරන මේ ජාතිය ඇතිකරන්න එකම හේතුව භවය නැත්නම් මේ භවයට තියෙන ආසාව. ඒකින් ගවිසුටට යනකොට ඒ ඒ පැත්තක් කියනවා. එතකොට මේ භවය කියන එක මෙතනදී නිදේශ වශයෙන් පෙන්නනවා. කාම භව, රූප භව, අරූප භව කියලා. ඉතින් ඒක කාම, රූප, අරූප වශයෙන් තියෙන මේ භව තුන සාමාන්‍ය කාම ලෝකේ ජීවත් වෙන නැත්නම් මේ ඉන්ද්‍රිය බද්ධ විඥානයේ පමණක් ගන්න එතන මේ කටබඩ පුරවන ලෝකෙට අරූප රූප භවයේ අරූප භවයේ ගෝචර වෙන්නේ මොකද යැත්තු ඉපදුන දවසේ ඉඳලා මැරෙන තුරාලට කාම භවයේ විතරයි දන්නේ වෙන විදියට කියනවා නම් මේ ඇහ කන දිවනාසය කය කියන පැත්ත ගැන හොඳට ඕව දන්නවා රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ කියන එකට උද්දීහවා මහන්සි වෙනවා කවදාකවත් ඒන් තොර සපතක් ගැන ඒන් තොර භවයක් ගැන ඒන් තොර සමතුලිතතාවයක් ගැන හැඟීමක්වත් නැහැ ඉතින් ඒකට හොඳම නිදර්ශනය තමයි ඔය බටහිර ලෝකේ බටහිර ලෝකේ කවම කවදාකවත් ඉන් එහාට දෙයක් ගැන කතා කරන්නේ ඒකට අර බුදුම පන්දි ස්වාමීන් වහන්සේගේ පොතේ පිටකවරේ පුංචි කතා කරසක් තාලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ ඇමරිකාට ගිය වෙලාවේදී මේ දවසක් ආයේ මේ මිනිසුන්ට හේතු ගන්නලා තියෙනවා මේ මේ ලෝකයේ මේ හොඳින් හරි නරකින් හරි ජීවත් වෙන එක නෙවෙයි ප්‍රශ්නේ අපිට මින් එහාටත් මොකද්දෝ තියෙනවා මේ කරන දේවල් අනුව කල කල දේ පළ පළ දේ කියලා එකක් තියෙනවා. ඒ නිසා මේ ලෝකේ ජීවත් වීම නෙමෙයි ඊගාව ලෝකේ පිළිබඳවත් Tamange ආචාර ධර්ම වල හැඟීමක් තියෙනවනේ කියලා ඒ හිතා ගන්න අමාරුයි ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දන්නේ මේ කාම භවයේ පමණමයි. ඉන් එහාට මොනවක්වත් දන්නේ නැහැ. ඒකේ ඒගොල්ලන්ගේ උගන්මේ ඒ දේව භා දේව ආගම් වල හැටි මේ භවයේ විතරමයි කතා කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේක සැපසේ ජීවත් වීම සඳහා ඒගොල්ලෝ ලස්සන පුරවරයන් හදාන පුරවැසියන් පුරංගනාවන් වලින් පිරිච්ච ලෝකයක් හදාගෙන ඒකෙදි මේ ලේඩු ටික පැත්තකට දානවා ඉස්පිරිතාලවලට පිස්සු ටික පැත්තකට දානවා පිස්සන් කොටුවට නාග ටික දේරම ගාල් කරනවා මේ මහලු මඩම් වලට ඒගොල්ලෝ නගරේ ලස්සනට තියාගෙන කියන වෙන ඕම් බලන්න දෙයයන් ආශමාප් ලෝකේ හැටි හරිම ලස්සනයි හැබැයි පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනේ ඉස්පිරිතාලවල පිස්සන් කොටුවල එන්නේ එන්න වර්ධනයේ ඒ නිසා කාම භාවයේ විස්තරය ගන්න ඉතින් ඒ සයිඩෝ විස්තර කරාට පස්සේ ඒක ගෑනු කෙනෙක් කතා කරලා කියලා තියෙනවා ප්‍රශ්න සාකච්ඡා වැඩපිළිවෙලක ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම හැම කාර්යයක්ම යා කන්ඩිෂන් කරා. හැම දෙයක්ම අපි යා කන්ඩිෂන් කරා. හැම ඔෆිස් එකක්ම එයාපෝට් එකක්ම යා කන්ඩිෂන් කරා. ඒක පුදුම වැඩේ තියෙන්නේ මේ මේ යා කන්ඩිෂන් කරපු තැනල ඉන්නකොට බඩලනවා කියනවා. බඩේ දවිලා අඩු වෙන්නේ නැහැ කියලා. ඒ සායට අනුකම්පාව කරනවා නේ මේ මනුස්සයාට මේ ගැස්ට්‍රයිටිස් වෙන්නදී කියලා. ඉතින් එන ගමන් කාර් එකේ නන කාර් එකේ ඩ්‍රයිවිං කරන එක නාමලු ටිකට් ඕගනයිස් කරේ එයාට ගලු බලන්න අර මිනිස්සයා ඉතින් මේ වැනි ලෝක ලස්සන ලෝකයක සියල්ල සැප තියෙන ලෝකයක බොත්තමත් අත කරලා පමණින් සියල්ල ලැබෙන ලෝකයක ඉපදිලා බලනකොට බඩේ දෙවිලනේ මේ සාදුකෝල් පිස්සුදු ස්වාමීන් වහන්සේ අපි ඔක්කොටම තියෙන එකක් කියේ එයා විතරක් තියෙන එකක් නෙවෙයි කියලා. ඇයි කියලා වල. ඊට පස්සේ ගමු එයා කන්ඩිෂන් තංග වල හිටියට උදේ ඉඳලා හැඳගෙන පිච්ච පිච්ච ඉන්නේ අපි කියලා. කදාකත් ස්පාසුවක් නැහැ කියලා. සායතු පණට කිව්වලු මේ එළිය ආ කන්ඩිෂන් කරන්න අපිට නයිට්‍රජන් නයිට්‍රජන් 12 ගෑස් එක ඕන මේ මැෂින් එක උනාට හිතේ ආ කන්ඩිෂන් කරන්න රතිපට්ටාන ඕනේ කියලා. හිතේ ආ කන්ඩිෂන් වෙන්න රතිපට්ටාන නේතු. ඉතින් කිව්වට පස්සේ තමයි අරමංශය කියලා තියෙන්නේ අපි මේ ලෝකේ නම් ඔක්කොම ආ කන්ඩිෂන් කරගත්තා බඩේ දෙහිල්ල කියලා. ඊට පස්සේ ඉතින් සායතු කිව්වලු මම ගුරු මේ අපි ඉන්නේ බොහොම දුප්පත් රටක අපේ මිනිස්සුයෙකුට වැරදිලා හරි වීසා එකක් හම්බුනොත් ඇමරිකාවට යන්න අපිට දිවි ලෝකේ තමයි. අපිට ගියාට පස්සේ බොත්තමත් අතකල බවනේ සියල්ල ලැබෙන නිසා අපි හිතාන ඉන්නේ ඇමරිකාවට යන්න පුළුවන් වුණා නම් වැඩේ හරි කියලා. අර මිනිස්සයා කිව්වලු මේකේ ඉන්නේ යක්කුන්ද දුවාමින් වහන්සේ උතේ ඉඳලා හැන්ද වෙනකන් කෑවත් කෑම ඉවරයක් නැහැ. ලෝකේ තියෙන ලස්සන රූප උදේ ඉඳලා හැන්ද වෙනකන් බලවත් අලුතෙන් අලුතෙන් රූප හදා හදා බලන ඉවරයක් නැහැ. කන් දෙකෙත් ගහගෙන නිතරම මියුසික් අහනවා. ඉවරයක් නැහැ. ඒ වගේම ගඳ රස පහසේ ඉවරයක් නැහැ ස්වාංශ අලුත් අලුත් නිෂ්පාදන එන්නේ එන්න බඩ දෙවිල්ල වැඩි වෙනවා කියලා. කියනකොටම සාල්ට මතක් වුණාලු පිසාච പ്രേත ලෝකයේදී ਸਰවඥාන්සේ දීලා තියෙන උපමාව. පිසාච ලෝකයේ පිසාචයින්ගේ බඩ නැ කට ඉදිකටු මලක් වගේ ඇතුළු පුංචිලු. බඩ විශාල කලගෙඩියක් වගේ ලොකුයිලු කෑම තියනලු පුංචයිලු කන්න පුළුවන්. කොච්චර කෑවත් මුළු දවසටම අර බඩ පුරවන්න බැරිලු. ඒ නිසා අර කෑම ගොඩක් තියෙනවා, කන්න බඩ ගින්න තියෙනවා, කට පුංචි නිසා කෑම දකින්න දකින්න දුකටපත් වෙනවා. ඉතින් ඇමරිකාවත් පිසාච ප්‍රේත ලෝකයක් කියලා අන්තිමට කියලා තියෙනවා. කාලා ඉවර වෙන්නේ නැති රූප බල ඉවර වෙන්නේ නැති, ගන්ධ රස ප්‍රසව ඉවර වෙන්නේ නැති. ඉතින් අපි කට අරගෙන බලන් ඉන්නවා යකෝ ඇමරිකාවේ යන්න ගියා නම් දිවි රෝගේ තමයි කියලා. ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඕනේ කෙහෙන ගහච්ච රූප පිටනියක්. ගන්ධ කියලා මොනම දෙයක්වත් නැහැ. කාම ලෝකයේ පිළිබඳව ලාස් වේගාස් යන්න මොනවද නැත්තේ කියලා බලන්න. ඔක්කොම තියෙනවා. ඒ අර ගියේ කෙනෙක් රිට්‍රීට් ඕනයිස් කරන කෙනෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ මම ඔය කුණුවල්ප ලෝකෙට තාම ගිහිල්ලා නැහැ. ඒ වුණාට හරියට යාළු වෙනවලු අපේ ගෙදර අර ලංකාවේදී හම්බ කරන හම්බ කරන සල්ලි ටික ඔක්කොම අරගෙන ඉතින් ඒගොල්ලන් කියනවා අපිත් යමුකෝ ලාස් වේගාස් කියලා. එහෙම නැත්නම් මේකේ ඉන්න කට්ටිය කරන්නේ මාස 10ක් විතර මහන්සිලා සල්ලි ටික හදාගෙන ඒ ලාස් වේගාස් යන එක තනිකර කාන්තාරයක් කාම ලෝකයක් හැදුවට පස්සේ වැඩිම ආදායම ලබන ප්‍රාන්තය බවට පත් වෙලා කියනවා. ඉවරයක් නැහැ. ඉතින් ඒ රටකට ගියාම තේරුම් ගන්න පුළුවන් මේ කාම භවයේ මනුස්සයාට පැවිෂයතර මදි ජීවිතේ මදි අවුරුද්ද මදි දීකටම කාම භවය කියන කෙනෙකුට ඇත්තටම රූප භවය පිළිබඳ ඇඟීමක් එන්න කවුරුහරි කිව්වොත් එහෙම ඔයිට වැඩි විවේකයක් කියලා එකක් තියෙනවා ඔයිට වැඩි උදකලා භව කියලා එකක් තියෙනවා ඔයිට විස්රාම ලෝකයක් තියෙනවා කියලා එයා හිතාවි රස අඳුරන්නේ මෙච්චර රස තියෙන ලෝකෙ එහෙම විවේකයක් ගැන ඒ නිසා ඒ ලෝකයකට ඒක කියලා දෙන්න අමාරුයි නමුත් අපි ආසියාවේ ඉපදිච්ච ජාතියක් වශයෙන් විශේෂයෙන්ම අපි ඉන්නේ නම් ඕස්ට්‍රේලියාව තමයි. නමුත් ආසියාවේ ජාතියක් වශයෙන් අපේ ලේවලම තියෙනවා මේ කාම භවය ජීවිතේ ප්‍රථම යාමේදී ගොඩාක් අවශ්‍යයි. නමුත් මැද යාමේදී යනකොට තේරෙන පටන් අර ගන්නවා මේක මේ ඇයිදල් කූඩක් වතුරේ පුරවන්න හදනවා වගේ වැඩක් කවදාකවත් ඉවර කරන්න බෑ කියලා. ඉතින් ඒකකොට වාසනාවට වගේ අපිට තියෙනවා ඒ ආමිෂ සුඛයට සාපේක්ෂව නිර්ආමිෂ සුඛය කියන එක. නිර්ආමිෂ සුඛය කියලා කියන්නේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයි වෙන්වෙච්ච රූප සත්‍ය ගන්ධ රස වලින් වෙන්වෙච්ච නිර්ආමිෂ සුඛේ ඒකට සර්වචන්නාංශ මේ විවේකජන් පීති සුඛම් කියලා සඳහන් කරනවා අපි කියනවා ධානා සුඛේ කියලා නැත්නම් සමත සුඛේ කියලා. ඉතින් සමත සුඛයට ගියාට පස්සේ ඒ කෙනාට ඒකාන්තයෙන්ම අර කාම ලෝකේ කවදාකවත් හිතා ගන්න බැරි තරම් පුදුම දිව්‍යමය සුඛයක් ලැබෙනවා රූප දකින්න නැතුව ඇතිව වහගෙන. ශබ්ද අහන්න නැතුව ශබ්ද නැති තැනකට ගිහිල්ලා. ගන්ධ රස පහස හිතෙම ප්‍රතික්ෂේප කරලා අරගත් අරමුණේ ඒ උපචාර අපන සමාධි කර ගියාට පස්සේ ඒ රූප ලෝකේ රූප ධානවල කියන සැපේ තීරණ පටන් ගන්නවා. ඉතින් එතකොට මේ ඉන්දියාව වගේ ලංකාව වගේ චීන වගේ රටවල් වල ඒ කාම භවයක් දන්නේ නැත්නම් ආමිෂ සුඛයක් දන්නේ රූප භවයක් දන්නේ නිර්ආමිෂ සුඛයක් දන්න කෙනා කාම භවයේ පමණක් දන්න කෙනාට වැඩිය උසස් කළ සලකන ගතියක් තියෙනවා. ඒක තමයි ආධ්‍යාත්මය කියන්නේ ඒක තමයි අපි ආගම කියලා කියන්නේ. ඒ අර බටහිර ලෝකයේ නැහැ කියන බෑ දැන් අවුරුදු ගාණක් ඇති වෙලා තියෙනවා නමුත් ඒ ඒ සදාචාරය තාම ඇවිල්ලා නැහැ ඒක නිසා ඒ බුදුන් පඬිස්සාංශ කියන කදාකවත් සංඝ ජීවිතයක් ගත කරන්න බෑ බටේකලෝ සංඝයාට සලකන ගතියක් සංඝ ගතිය සාමාන්‍ය ලෝකෙ ගිහි අතහැර ගිහි ලෝකෙ අතහැර යාම උසස් දෙයක් වශයෙන් ඒ බටේක සාහිත්‍ය කොහොමද අපිලිකන්නේ ඒගොල්ලන්ට වෙන්නේ ඒක හරේ රාම හරේ ක්‍රිෂ්ණ ක්‍රමයක් විදිහට පේන්නේ ගිහි ගිය අතහැර යamak ගැන හිතා ගන්නවත් බෑ නමුත් ආශය කර එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි යම් පමණකට ගියාට පස්සේ ඒ සමහර ඇත්තෝ මේ කාම භවය පිළිබඳ යම් ප්‍රමාණයකට හැඟීමක් ඇති වුණාට පස්සේ මේ රූප මේ රූප ලෝක රූප ධ්‍යාන පිළිබඳව කල්පනා කරන ගතියක් තියෙනවා. ඒතරදී පුංචි සමාජ නැත්නම් මොකද කියන්නේ? සදාචාරාත්මක නැත්නම් සමාජ ජන විඥානයේ පැත්තෙන් බලනකොට කාම ලෝකයේ මධ්‍යස්ථ ප්‍රමාණයකටවත් කාම විසපේ විඳපු නැති කෙනෙකුට කවදාකවත් රූප ලෝකයක් ගැන හිතා ගන්නවත් හම්බෙන්නේ නැහැ පිපාසාවෙන් දුකෙන් පීඩිතව මැරලා යනවා. ඒ නිසා කාම ලෝකේ යම් ප්‍රමාණයකට ජය ගන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ මිනිස්සුෙකුට ඒකේ තියෙන ආධිනව පක්ෂය දකින්න දැකලා ඉවර වෙලා ඒකට විකල්පයක් වශයෙන් තියෙන රූප ලෝකේ නැත්තම් නිර්ආමිෂ සුඛය ගැන කල්පනා කරනවා. ඒක නිසා බටහිර ලෝකයේ එක්කෙනෙක් මේක ගැන කතා කරනකොට කියනවා අපි ඉතාම දුප්පත් තැනක ඉපදුනා නම් අපිට මේවා කතා කරන්න වෙලාවකුත් නැහැ අපිට වෙලා ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා ඉතාම සතුටවත් ජීවිතයකට පත්වුණා නම් අපි දුප්පහයි බලු ජීවිත ගත කරන්න වෙන්නේ අපිට ඒ මේ ආධ්‍යාත්මය ගැන හිතන්න වෙනවා. හුඟක් සතුටවත් මිනිස්සු අන්තිම දුප්පහයි. අපි ඒ නිසා මධ්‍යම පන්ති ඉපදින්න ඕනේ කියලා බුද්ධ ධර්ම හදාගන්න. එහෙම නැත්නම් මේ රූප ලෝකයක් තේරුම් ගන්න. ඒ මධ්‍යම ලෝකේ ඉපදිලා අනිත් ජන සමාජයේ මට්ටමට පොඩ්ඩක් ඔලුසක්. එයාට විතරයි පුළුවන් වෙන්නේ මේ කාම ලෝකයේ නහය පොඩ්ඩක් උස් කරලා වෙන ලෝකයක් තියෙන බව දැක ගන්න. උබේ ජීවි සතෙක් වාගේ. ඒ නිසා ඒ උපත්ති පන්තිය නැත්නම් අපි ඉන්න ආර්ථික මැද පන්තිය කියන එක එක විදිහට ප්‍රශස්තයි. ඒකේ ඉඳලා හැබැයි ජය ගන්නවා. ඒක ඉඳගෙන මේ මුල් වයසේදී හොඳට ඉගෙනගෙන රසාවක් කරලා ඒ ටික ලබාගෙන ඒක නැතුව අත්කිලමත යෝගය හරහා කවදාකවත් රූප ලෝකයට යන්නේ නැහැ. රූප ලෝකයට අදාළ නැහැ මොකද මේ ද්වේෂය තියෙනවා තදින්. කාමසකල්ලික ආනිවට ගිහිලා රූප භවයේ උදේ ඉඳලා හැන්දනකම් කල්ලි කියන්නේ කියත් එයාටත් බෑ. රූප භවයට යන රූප ලෝකයට යන රූප ධානයක් ලබන්න. ඉතින් කොහොම හරි රූප ධානයට ගියාට පස්සේ අපේ සමාජ මට්ටමේ තියෙනවා කාම භවයේ රූප භවයේ දෙකම දන්න එකනාගේ තලතුණකමක් වටිනාකමක්. නමුත් මෙතෙන්දී ਸਰවඥාන්සේ රූප භවයත් જાතියක් ඇති කරලා විශාල දුක්ඛ දඟගෙන දෙන කර්මයක් බව පෙන්නනවා. ඒක උඩ ආයෙසරක් කර්මලක් ඇතිය වෙනවා. අපි හිතනවා මේ කාම භවයේ අතහැරලා ගීගේ අතහැරලා බණ භාවනා කරලා ධ්‍යානයක් ලැබුවාට පස්සේ ලෝකය ලලකනවා නමුත් ਸਰවඥදේ කාම භවයේ වගේම රූප භවයක් මෙතන භවයේ කියන කාර්ය කොටසක් විදිහට පෙන්නනවා ඒකට මෙතන නොකිය කියනවා මේ රූප ධ්‍යාන වල තියෙන ආදීනවයක් කතා කරනවා කාම භවය තියෙන යම් ආදීනව කොටසක් තියෙනවා අසීමිත රූප බැලීම සත්‍යයම ගන්ධ රස බැලීම වගේම රූප භවයේ තියෙන මේ ධ්‍යාන භාවනාවේදී ඇති ආධිනවයක් තියෙනවා මොකද ඒකත් භවයක් ඇති ඒක පිළිබඳව නිදර්ශනයක් වශයෙන් කියනවා නම් සර්වඥාන්සේ දේශනා කරපු මේ භ්‍රමජාල සූත්‍රය භ්‍රමජාල සූත්‍රයේ දෘෂ්ටි 62ක් ගැන කතා කරනවා. ඒ දෘෂ්ටි 62කින් 49ක්ම හැදෙන්නේ ධ්‍යාන තියන අයට. දෘෂ්ටි 19ක් හැදෙන්නේ ප්‍රඥාව කියන එක. ධ්‍යාන ප්‍රඥාදී කිසිම ප්‍රශ්නයක් නැහැ. කාම ලෝකේ ඉන්න කාට දිෂ්ටි ප්‍රශ්නයක් නෑ. යාළ දිනේ කාමේ විතරයි. ඉතින් හොඳට මතක තියාගන්න මේකෙන් ගැලවිලා අරකට ගිය ගමන් ඊට වැඩි සියුම් බන්ධනයකට අහු වෙනවා. ඉතින් ඒක නිසා කාම ලෝකයෙන් ගැලවුණයි කියන එක ජන විඥානයේ හොඳ දෙයක් බව ඇත්ත. අපි ගැන කල්පනා කරලා බලුවත් අපි වීතිකම කෙලෙස් වලින් අයින් වෙලා පරිඋත්ථාන කෙලෙස් වලින් අයින් වුණයි කියලා කියන්නේ ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. නමුත් තාමත් මේ භවය කියන එක ඇතුලේ තාම අහුවෙලා තියෙනවා. ඒක නිසා දෘෂ්ටි වලට වඩා අහුවෙන ගතියක් තියෙනවා මේ සමතේ වැඩි වුණාට පස්සේ. ඉතින් ඒ නිසා සරුවත්යන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සරලා මේ දෘෂ්ටි ඇති කෙරුවේ පිස්සු විහට්ටෝ නෙවෙයි. භාවනා කරලා දිනුනෙච්ච ඇත්තෝ. යම් යම් මේ සාසත දිට්ඨිය කිව්වේ ආවර්තයට නෙවෙයි. අතගාල කියලා කියනවා. උච්චිත දිට්ඨිය කියලා කියන්නේ ආවත ගියාට නෙවෙයි. ඒගොල්ලෝ දැකලා මේ අභිඥා වලින් දැකලා තුන්කල් දක්නා ඥාණයෙන් බල්ලා කියලා. ඒ නිසා සර්වඥාන්සේ මේ භ්‍රමජාල සූත්‍රයේ අදාරන්න ඒකේ පෙන්ලා කියලා තියෙනවා හොඳට දෘෂ්ටියක් විස්තර කරලා තදපි පසපච්චා ඒ දෘෂ්ටි ඇති වෙලා තියෙන්නේ අහම්බෙන්නේ ස්පර්ශ කරලා. ඒ කියන්නේ හොඳට කාම ලෝකේ අතහැරලා ධ්‍යාන වලට ගිහිල්ලා ධ්‍යාන වලම සාර්ථක වෙලා රූප ලෝකේ ඒ යම් යම් අභිඥා ලබාගෙන හැබැයි අභිඥා සීමිත ඥානයක් නිසා සීමිත දෘෂ්ටි වලට කොටු වෙනවා. ඊට පස්සේ සර්වචනස දාකන මම මේ ලෝකෙට ආවේ සබුඤ්ඤතාන්ෙත් ලැබුවේ මේ උඹලට මේ සිල්ලු ගන්නන්න නෙවෙයි. මම ආවේ මේ සමත භාවනාව ගන්නන්නත් නෙවෙයි. මම ආයේ මේ සමත භාවනා කරාට පස්සේ ඇති මේ දුක්ති දිත්‍ති ජාලයෙන් කලවලා කියන්නේ. ඒ නිසා එතන තියෙනවා තාමත් කුතු විනා. ඊට පස්සේ මේ ඒ භාවය පිළිබඳව සංකීර්ණතාවය දන්නේ නැතිවත් හේතුවා කාම රාගය කාම භාවය අපි ධිට්ඨි භවයට රූප භවයට සාපේක්ෂව ප්‍රතිස්ථාපනය කරනවා. අනේ බැරි නම් ඒකෙත් තියෙන ආධිනව. ඊට පස්සේ රූප භවය අරූප භවෙන් ප්‍රතිස්ථාපනය කිරීම නීව සංඥා නාසඤ්ඤායතනෙ අකින් සංඥායතනෙ ගියාම වැඩේ හරි කියලා. ඒගොල්ලෝ ඊට පස්සේ වෙනම මතයක් ගත්තා. එතකොට ඒගොල්ලෝ රූප ධ්‍යාන ලැබුවටත් වැඩිය ගැඹුරක් කියනවා අරූප ධ්‍යාන ලබා ගන්න. සිතාස තාපසවසීන් වත්මගුල් උත්සවයේ වෙලාවෙදීම රූප ධ්‍යාන වලට ගියා. ඒක තමයි තමගා උඩ හෙවණල්ලේ හිටියේ කිරියම්මලා වත්මගුල දිහා බලන්නේ. ඊට පස්සේ සීතාත තාපසව යන හොඳ දෙකට හරි වයසට ගියාට පස්සේ ආලකාරාම උද්දකාරාම පුත්‍ර ආලකාරාම උද්දකාරාම පුත්‍ර වගේට ගියාම ඒගොල්ලෝ එවකට තිබුණු අරූප ධානය පුරුදු කරපැත්තෝ. ඒ නිසා සර්වචන් වහන්සේට පැවිදි වෙන්න බෑ මේ බුදු වෙන්න ඉස්සෙල්ලාම අරූප ධානය පිළිබඳව යම් යම් අවබෝධ තිබිලා තියෙනවා. මොකද ආලාර කාලාම කියන්නේ හත් වෙනි ධානය එහෙම නැත්නම් ඒව සංඥා අකින් සංඥායතන පුරුදු කරලා තිබිලා තියෙනවා. ඉතින් අපොච්චර සතුට වෙලා තියෙනවාද කියනවා නම් සර්වඥාන්සේ ඒ සර්වඥතා ඥාන ලබන්නේ ඉස්සලා. ඒ ඒ ඒ බෝසත්ණාන්සේ වගේ ඉන්නකොට කියලා තියෙනවා මලක 500ක් සෙමගේ ඉන්නවා. ඔබතුමා විතර ඉක්මනට මේක අල්ලගත්ත කවුරක් අත්තා නිසා ඔබතුමාට සෑහෙන දක්ෂකමක් තියෙනවා මේ වගේ પરම්පරාවකින් යන මේ දේශපණක් සෙනඟ බාහිර අරගෙන අපි දෙන්න එකතු වෙලා මේ කරගෙන යනවා. ඒ වගේ දෙයක් බොහොම ස්තුතියි මට සියල්ල ගුරු මුත්‍රිකින් තොරව දුන්නට. නමුත් මම යන්නේ කිං සත්‍ය ගවේෂීව. මම යන්නේ කිං කුසල ගවේෂීව නිසා මම යනවා කියන්නේ. ඊට පස්සේ කට්ටියගේ උත්තරාම් පොත් 8 වෙනි ධ්‍යාන කියලා කියනවා. 8 වෙනි ධ්‍යාන කියලා පුරුදු කරා. පුරුදු කරාට පස්සේ තේරුණා තාම භවයේ ඇතුලේ සෙල්ලමක් යන්නේ කියලා. ඊට පස්සේ ලස්සන ඒකට ඉස්සෙල්ලත් ඒ සිද්ධියෙන් ඉගියක් තියෙනවා මෙතනත් සිද්ධියක් තියෙනවා දෙකම මතක් කරලා දෙන්නම් ඒ අරුප භවයක තියෙන සියුම් බන්ධනය බලන්න. දැන් අපි හිතමු දැන් ඔන්න මේ සත්පසවසක දවසේ සිතාර්ථ ගෞතමතුමා මේ සිතාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ පාඩපත් වුණා කියන්නේ පස්වරසේ පුදුමාකාර සතුටක් ඇති වෙනවා මම භවයේ ඉක්මවයි කියනවා. මේ කාමයට ලක් වෙලා ඉන 99.99999ක් සෙනගෙමු විතරක් නෙවෙයි. රූප ලෝකයට ආවිලා තියෙන දසම ස්ථානයක් විතර වෙනකක් නෙවෙයි. අරූප භවෙත් මම ඉක්මන කියලා පුදුම සතුටක් ඇති වුණා. හැබැයි ඒත් එක්ක විශාල පටලැවිල්ලක්, බයක්, බයක් කියන්න බෑ ඉතින් සරුවචනාංශ නිසා. ඇති වුණා දැන් මේ දෙමලේ කොහොමද කියලා දෙන්නේ. මේක දැන් කොහොමද මිනිස්සුනි කියලා මොනම යකෙක්වත් කැමති නැහැ කාමයට ආවේ. කිව්වොත් මේක අතාරින්නයි මම බුදු උනේ කියලා ආව බුදුකමෙන් කමන්නේ නිවනෙන් කමන්නේ අපිට තියෙන්නේ මට ඉඩ අරින්න මට දකින්න මගේ ඊනේ කියලා තමයි අයිතිවාසිකම් කතා කරන්නේ. ඒගොල්ලන් ඒගොල්ලෝ ඊනේ දකින්න අරින්න ඕනේ. ඔකට ගිහිල්ලා ඔකෙන් අවදි වෙයන් කාමයේ අතාරපන් කිව්වොත් එහෙම ගල් සොරින් ගල් වලින් ගන්න. ඊට පස්සේ කිව්වොත් මේ වෙනකොට රූප ධානය ගත්ත කියම අනුප ධානය ගන්න කියම මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට මේ භවයේ ඉක්මලා හිතන්න බෑ. ඒ නිසා විශාල මේ පසුපසට අඩිය තිබ්බා ධර්මයේ නොදෙසයි. ඒක මම දන්නවා සාහිත්‍ය පුත් ලැබෙන සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔය සාහපති භ්‍රමචාරය ඇවිත් භ්‍රමරාජය ඇවිල්ලා උසු සලු ඒකාංශ කරගෙන ධනක් බිම ඔබලා වැඳලා නිසුකාණන් වහන්සේ මේ ලෝක සත්‍යය ඔක්කොම මේ දූවිලි වලින් වෙච්ච ඇස්සති සත්තු නෙවෙයි සමහරුන්ගේ භාගයට වැහිලා තියෙන. ඒ නිසා ඒ අත්තන්න සමහරට ධර්මයේ අහන්න ඉඳ තියෙනවා කියලා මේ අපි ඔක්කොම වෙන්නේ ආරාධනා කරුවයි කියලා කියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරේ ඉස්ලා බ්‍රහස්පති ප්‍රශ්නචාරය දන ගැසෙව කොහොමද? ඒක වෙච්ච සිද්ධියක්ද ඉතිහාසයක්ද සාහිත්‍යයක්ද කොහොමද දන්නේ? ඊට පස්සේ තමයි බණ කියන්නේ කල්පනා කරේ. කල්පනා කරුවාට පස්සේ ඉස්සල්ලාම කල්පනා වුණේ කවුද? බණ අහලා අල්ලගන්නේ කියලා. ආලාර කාරාමයි උද්දකාරාම පුත්‍රයයි. නමුත් මොකද වෙලා තියෙන සංගතිය ආලාර කාලාම සුමානකට ඉස්සලා මැරලා ගියේ. උද්දකාරාම පුත්‍ර ඊයරයි මැරලා ගිහිල්ලා. ප්‍රශ්න වෙලා තියෙන්නේ මෙතනයි. මැරලා කොහෙ ගියත් සර්වචන්නාංශයට විශේෂ ස්ත්‍රී. නමුත් අරූප ලෝකේට කන් නැහැ. ඇස් නැහැ. ඒ නිසා බුදුජානකට පෙනී හිටින්න බෑ බණ කියන්න බෑ. ඉතින් ගිහිල්ලා බණ කිව්වොත් මේ දෙන්න ෆ්‍රිජ් එකට දාලා ලොක් කරලා. මේගොල්ලෝ ප්‍රිසර්ව් කරලා. බුදු කෙනෙකුට ඕන වුණත් මේ අරූප භවය පිළිබඳව ආශාව ඇති කෙනාට සම්බන්ධීකරණය කරන්න බෑ. ඒක නිසා ඒ දිනවල සිද්ධ වුණේ කල්ප ගාණක් තව ධමත් ඇති හැබැයි. තාමත් ඉන්න ඕන අරූප භවයේ තාමත් ඇති බුදුහාමරන්ට ඕන වුණත් උදව් කරගන්න බැරි වුණා. මොකද ඉන්නකම් පුදුම විදියට මේ අරූප භවය පිළිබඳ හිත සිද්ධි වෙලා සිද්ධි වෙලා සිද්ධි වෙලා මරණ චිත්තක්ෂණයේ කාම ලෝකයේ ආධිනව හොඳට පේනවා. කාම ලෝකයේ ඇලුවේ නැහැ. රූප ලෝකයේ ආධිනව හොඳට පේනවා. රූප ලෝකයේ ඇලුවෙත් නැහැ. නමුත් අර සිද්ධි වෙච්ච නිසා, වශී වෙච්ච නිසා ඉබේම අරූප ලෝකෙට ගියා. ගියාට පස්සේ පංචවෝකාර භවයක් නැහැ. sannivedana කරගන්න බෑ. එහෙම ප්‍රිසර්ව් වෙලා ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා ඒ භවයට යෑම නිසා ਸਰවඥාසික උපනායකත් කියලා ධර්ම දේශනා කරන්න බැරිවෙනවා. මේක තවත් හොඳට කැපි පේනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් පස්සේ අසිත තාපසයා සුද්ධෝදන මාලිකාවට වරිනවා. මාලිකාවට වැඩියට පස්සේ සුද්ධෝදන රජුරෝ ගිහිල්ලා අලුතෙන් උපන්න මේ පින්වන්ත කුමාරයා අක්‍රිත රජ වෙන්නේ අක්‍රිත රජපැටියා. ගිහිල්ලා පෙන්නලා කියන වැඳපන් පුතේ මේ අපේ ගුරු දෙවියන් වහන්සේට කකුල කරකිලා ගිල්ල ජටාවේ හිටිනවා. අපි ඒක සාම්පාසල් පොත්වල කියවලා තියෙනවා. ඊට පස්සේ රජුරෝ බය වුණාට පස්සේ තාපසයා පිටිපස්සට පිටිපස්සට ගිහිල්ලා කුමාරයාගේ අංග ලක්ෂණ බලලා වරක අඬනවා වරක hina වෙනවා. ඒත් රජුරණ බයක් පහළ වෙනවා. ඇයි මේ මේ හඬන්නයි hina වෙන්නයි ආදී මේ විපිරියාශයක් ආ ඊට පස්සේ කියනවා මේ දරුවා ගෙදරක හිටියොත් සක්විත රජ වෙනවා දීගේ අතහැරියොත් සම්මා සම්බුදු වෙනවා සරුවච්ච වෙනවා කියන්නේ ඉතින් රජුරවන්ට ඒනවා මොකට කොහොමරි කොක්ක ගහනවා දෙන්නේ නම් නැහැ ගිය අතන මොකද රජුරගේ પરම්පරාව කවුදක්වත් සක්විත වෙලා නැහැ ඕන වෙලාවට උනේ අපේ પરම්පරාව කෙනෙක් සක්විත කරවන්නේ ඒ කියන්නේ ඊට පස්සේ අහනවා එනවා ඔතන ඇඬුවේ කියලා ඇඬුවේ කියන්නේ මේකයි මෙයා නිවන් දකින්නකොට මම නැහැ මට බණ අහන්න හම්බ වෙන්නේ නැහැ. කියන්නේ එයා හිටිය අරූප ධානයක එයා දන්නවා මෙහි මැරුණාට පස්සේ යන්නේ අරූප ලෝකෙට. ඒ නිසා බුදුබණක් අහන්න වෙන්නේ ප්‍රශ්නේ ඒක නෙවෙයි තියෙන්නේ. එච්චරම බුදු වෙන බව දැනගෙන බුදුබන්ට ඔච්චර ආශාව තිබුණා තාම මැරෙන්න ඉස්සරලවත් අරූප භවයේ පිළිබඳව ආදීනව සලකා ගන්න බැරි වුණා ඒකට තියෙන ආශාව නිසා හොඳටම දන්නවා මැරෙන්නේ අරූප භවයට ආශාවෙන් උපදින්න අරූප භවයේ බුදු කෙනෙක්ගේ සාහනයක් ගන්න බෑ කියන්නේ <coughs> ඒ කියන්නේ අරූප භව ආශාව ආවට පස්සේ ඒක ඉති ලොකු ජයග්‍රහණයක් කාම භව අතල රූප භව අතල ගන්න එක නමුත් එතන අල්ලපු ඇල්ලිල්ල පුදුමාකාර බන්ධනයක් තියෙනවා. තාම මැරිලා නැහැ. නමුත් මැරෙන්න ඉස්සරවත් කලව ගන්න බෑ. ඉතින් ඒ නිසා බලන් ගියාම කාම භවය හොඳයි නේ. ඔබේ තියෙන දෙයක් කාලා ගිහලා බුදියාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක නිසා උච්ඡේදවාදීන් කියන ඕක නිසා තමයි ඔය කරන්න බැද්දේ අතල්ලා නිකන් හිරපන් ඔන්න ඔය දීන්දයක් කාලා රැයට මුදියාගෙන ඔය ජොලිය යමු කියන එක කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන එක ශ්‍රී ලංකත්තා වෘතම් පීවීත් කියන පරණ තිබුණ ගන්න ණය වෙලා හරි ගමන් නැහැ ගිතෙල් බීපල්ලා ගෙවන්න වෙන්නේ අපිට. ඒ ධර්මයේ සෑහෙන ඉඩ තියෙනවා මේකේ මොකද මේ අරූප භවයේ තියෙන ආධිනවේ දැක්කලා. යන්නත් බෑ අපි කව ගිහිල්ලත් නැතුව ඇති. ගියත් ආධිනවේ තියෙන නිසා සර්වඥාන්සේ දකින්නේ කාම භවයේ වුණත්, රූප භවයේ වුණත්, අරූප භවයේ වුණත් කොයි එක ඇල්ලුවත් ඇල්ලුවා. ජන විඥානයේ බලනකොට නම් කාම භවයේ බොහොම තුච්චයි, පහත් තිරසං හා සමානයි. රූප භවය කියලා කියන්නේ රූප ධානය කියලා අම්බෝ මට එක පළවෙනි ධානය තියෙනවා, දෙක තියෙනවා, තුන තියෙනවා, හතර ධානය කියලා කට උල් කරලා කියන කටේ දකලා තියෙනවා. ධානය හම්බපු කන්නේ ඉතින් ඒගොල්ලෝ දැනන ලොකු දෙයක් තියෙනවා. ඊටත් එහායකක් තියෙනවා අරූප භවය කොයි එකෙත් එකම ගැටේ තියෙන්නේ මේක සංසාර චක්‍රේ කරකැවෙන. ඉතින් ඒ නිසා කාට හරි මෙව නොදැන මේ සංසාරයෙන් ගොඩ වෙන්න බෑ. දැනගන්නත් ඕනේ දැනගන්නවත් හා සමානව ඒ හැම දෙයකම තියෙන ආධිනවේ දැනගන්න. ආධිනවේ දැනගන්නත් බෑ මේක පිළිබඳ සූත්‍රමය ඥානයවත් නැතුව. චින්තාමය ඥානයවත් නැතුව. භාවනාමය ඥානවත් භාවනා ඥානයේ ඉති උත්කෘෂ්ඨ වශයෙන් තියෙදේ. ඉතින් ඒ නිසා මෙවුවා පිළිබඳව යම් පිළිබඳව හැඟීමක් නැත්නම් අපේ මුළු ජීවිතේම කාම ලෝකෙට හිර වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි වෙන්නේ. ඒක තමයි උනේ සංසාරෙට එක්ක. නමුත් මේ ආත්මේ අපි මොකද්ද වෙනසක් වෙලා තමයි අපි මේ දස සිල් ගන්නවා අට සිල් ගන්නවා භාවනා කරනවා භාවනා කායසු කරනවා බණානවා සකච්ඡා කරන්නේ අර කාම භවයේ තියෙන කාමානං ආදීනව මෝකාර සංකලේ සංකේතයක දැකපු නිසා. නමුත් භාවනා කරන යනකොට මේ කාම භව ආදීනව දැකලා රූප භවයට ගියයි කියලා කියන්නේ හොතු ගැණ දීලා කැයි ගැණි ගත්තා වගේ වැඩක්. නැත්නම් ඉංග්‍රීසි දීලා මිරිස් ගත්ත සෙල්ලමක් තියෙනවා. ඇත්තට මේක නිසා ඒකේ ਸਰවඥාන්සේ මේවා එක එකක් වෙන් කර දීමේ ඇති සාපේක්ෂ වටිනාකම නැත්තම් උඟව කෙනෙකුට බයක් ඇති වෙනවා. ඉතින් මේක බැරි වෙයි වැඩක් නැහැ. ඉතින් මෙච්චර අමාරු නම් කරලා වැඩක් නැහැ කියලා. හැබැයි බණ කියන්නේ ඒකට නෙමෙයි. බණ කියන්නේ කවුරක්වත් මේ අනේ කාම භවයේ ඔන්න ඊට බලලා රූප භවයට වැඩි ඔක හොඳයි කියන්නේ නෙමෙයි. ਸਰවඥාන්සේ කියන්නේ මේක බුද්ධෝත්පාද කාලයක්. උඹලට මේ කාම භවයේ යම් මට්ටමකට එන්න පුළුවන් වුණා නම් ඒක පෙරපිනක්. ඒක උපනිෂේ සම්පත් නිසා ඇවිල්ලා තියෙන්නේ. ඒ තියෙද්දිත් ආ ඊට පස්සේ රූප ධානයක් ගැන සමත භාවනාවක් ගැන හිතන එක විශාල ජයග්‍රහණයක්. ඒක ජයගනින්න. ඒ ප්‍රශ්නයක් නැහැ. අපි හොඳට මතක තියාගන්න ඔක අර කොක්ක තියෙනවා. ඊට පස්සේ අරූප භවය තමයි ඒකට කොක්කක් තියෙනවා. මේක ලස්සනට කියනවා මේ කොක්කේ කතාව රත්බාල ස්වාමීන් වහන්සේ රත්පාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ආත්මතු પરම්පරාවෙම 84000 84000 ධනස්කන්ධයේ සාහිත්‍ය හිටපු එකම කුමාරයා. පස්සේ බිස්නස් කටයුතු නගරෙට ගිය වෙලාවේ සර්වඥාන්සි කියන බණක් අහලා ඒක පාඩක තේනවා මේ පිරිසිදු භ්‍රමචර්ය රකින්න ජීකේ ඉඳලා බෑ කියලා. පොඩි වචනේ අහුවේදී. මේ සංකලිකිතම් භ්‍රමචර්යයන් සුපරිසුද්ධං ඒක කරන්න ගිහින් ඉතලා බෑ. ඊට පස්සේ ගිය ගාම අර තාර තාලෙම අමර තාත්‍රය කියන මෙන්න මේ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දැන කවුරුට බණක් කිව්වා මට ඒක හරි හිත දුනා මේ ගීගේ ඉඳලා බෑ කියලා. ඒ නිසා අම්මලා තාත්තලා කැමතිද මම මේ ආර්ය පරිශ්‍රයෙන් කැමතිද අම්මලා තාත්තලා කියනවා පුතේ ඔබ මැරුණත් අපි ඔබෙන් මේ හිත හදාගන්නේ මොනවාම අමාරුයි. වෙන වෙන්නේ අමාරුයි. ඔබ මේ ජීවිතේ ඉඳලා කවදාකවත් වෙන්නේ මට කවදාකවත් ඔබ මේ වෙන් කරලා හිතන්න බෑ ඒක හිතන්න එපා කියලා දාපන් කියලා. එසට යාට සංසන්දනයක් වෙනවා මේ අම්මලා තාත්තලා ඇත්තම තමයි කියන්නේ මොකද විශාල බුදුලයකටයි කියන්නේ. නමුත් හිත ඇතුලෙන් කියනවා මේ අවස්ථාව පන්නන්න එපයි කියලා. තුන් සැරයක් කියලා. තුන්වෙනි සැරේ අන්තිමට ඒ කිප්පේන විදිහට මුළු ඒ සිටු මාලිගාව හොඳට පලස් වෙලා හදපු දෙයක් කුස්සියදි වගේ තැනක් කියනවා පලස් වෙලා නැති අමු පොළවේ. එතන වැටලා කියනවා එක්ක බැවිත නැත්තම් මරණය කියලා. ඊට පස්සේ දවස් ගාණක් අම්මලා හිතනවා ඔය ඊළඳාරිලා හිතනවා බඩගිනිනොත් නැගිටී කියලා. නැගිටිනවා. දවස් තුනක් ගියාට පස්සේ යාළුවෝ මිත්‍රෝ ගෙනලා කියනවා අනේ මේ මේ මනසරෙක් තේරුම් කරලා දීපන් කියලා වාසය ඇහෙන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ බලන්නෙත් නෑ පස්සේ ආලෝකීල කියනවා අම්මේ තාත්තේ මේකයි වැඩි මේ මනසට ওই වෙලාවේ පැවිදි වෙන්න දෙන්න පස්සේ සිවුරවරෝ ඒක තමයි කරන්න දෙන්නේ උඩ දකින්නත් පුළුවන් ඊට පස්සේ අම්මලා තාත්තගෙන එහෙනම් පුරුදු වෙන්න පොරොන්දු වෙලා කියලා පැවිද්දට අවසර දෙනවා අවසර දීපු ගමන් පලාතන උහිට පින පැත්තකට යනවා පලාතන උහිට ගිහිල්ලා රහත් වෙලා රහත් වුණාට පස්සේ ආපහු වෙනවා ජීතවනාරාම එයින සර්වචනාසේ බහැදකලා Tamange අන්‍ය බහ ප්‍රකාශ කරලා පින්නපාත වයින්නකොට නිකන් අහම්බෙත් වගේ අර පරණ පුරුදු ගේ පාරේ සිටු මාලිගාව පාරේ යනකොට ඒ ඒ සිටු මාලිගාවට බුදුන් කියන නම ආයන කොටත් තරහ යනවා සංඝයා කෙනෙක් දකින්න කොට බයිනවලු කවදාකවත් පින්නපාතයක් දෙන්නේ අපේ දරුවා කෑවේ මේ සාධනින් කියලා ඉතින් ඒ නිසා කවදාකවත් පින්නපාතයක් දෙන්නේ නැති ඒ හාමුදුරුවෝ වටන හාමුදුරුවෝ දැනගන්නවා කිසිම හලවල්මක් නැහැ. බලනවා පිටිපස්සේ දොරෙන් 16ක් එළියට එනවා ඊයලා කුණු වෙච්ච රොටි කෑල්ලක් විශ් කරන්නේ. ඉතින් හාමුදුරුවෝ කියලා කතා කරලා කියනවා නැගණියනි ඔබ විශ් කරන්න යන එකක් නම් මගේ පාත්‍රයට දාන්න කියලා. ඉතින් ඒ ගෙදර පිලුණු වෙච්ච එකක්. නමුත් ඉතින් අර මේ හාමුදුරු කෙනෙක් යාළඟ එහෙම තරහක් තිබුණේ පාත්‍රයට දානකොට අත් දෙක දිහා කකුල් දෙක දිහා බලනකොට මේ අපි ස්වාමි දරුවෝ නේද කියලා. අපේ අපේ ගෙදර මේ හැදිච්ච වෙච්ච ධ්‍යාන නේද කියලා දුවන ගිහිල්ලා සිටුදීනට කියනවා අන්න මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඉනවා සාම්පුත්‍රයා කියලා අම්මා කියනවා එතකොට තෝ කියන්නේ ඇත්තනම් මම අදම ඔබ වහල් භාවයෙන් නිදහස් කරනවා කියලා ගිහිල්ලා බලනකොට අම්මා යන්නේ තාත්තට යන්නේ කියනවා තාත්තා යනකොට මේ ආම්දුරෝ ගිහිල්ලා පාගට කැඩිච්ච පිටියක් ළඟ ඉඳගෙන අර රොටි කෑල්ල වළඳනවා කුමිච්ච රොටි කෑල්ල තාත්තා ගිය ගමන් කියනවා මේ මොන නින්දාවක්ද මේ මගුලක් කරන්නේ මේ විහිකරු රොටි කැල්ලක් තියාගෙන මේ පිටියක් කනවා නේදනවා මාඩිගාවට යන දාන්න ඊටසේ කියන ආරාධනාවක් තිබුණේ මගේ අද දාණය හරි අද මේක පස්සේ දානයක් වලගන්න බෑ මට හෙට ආ හෙට දෙන්නම් ඊට පස්සේ විචාරට මේ සිටුවට ගිහිල්ලා අර පරණ අහුව පස් දෙනෙක් ඉඳලා තියෙනවා පස් දෙනාටම අම්මා හිව්වලු කොයි ආකාරයට හිතියොත්ද මනාප ඇති වෙන්නේ ඒ කාර්යයට ඇඳගෙන ඒ අංග විනාශක දාගෙන ඒ මොනවද කියන්නේ මායන් ටික දාගෙන මෙතෙන් එන්නේ කියලා. තාත්තක වැච්ච බුදුලේ මේ පැත්තෙන් කොට ගැහුවලු ඒක රුදුරජුන් ආවම එහා පැත්ත මෙහා පැත්ත මිනිස්සුත් පේන්නේ නැති. මෙහා පැත්තේ අම්මගේ බුදුලේ දාලා මැදින් ආසනයක් පැනෙවලු මේ ආම්දුරන්න පින්පාතට දාන. ඉතින් ආම්දුරව පුරුදු සාද පින්පාත කියලා ඉඳගත්ාම අර පස්සේ නෑ වෙල්ලවල දැන් ඉතින් ඉතින් පේනවා. මේ ආන්දරෝ මේ එක්කෙනෙක් ඇවිල්ලා අහනවලු උච්චසෝයි ගැඹුරු භ්‍රමචර්යය දකින්න දිවි ලෝකෙ ගිහිල්ලා දිව්‍යාංගනාව බලාපොරොත්තු වෙන කලෝ අපිට වැඩි ලස්සනද කියලා. ඊටසේ නැගිනේනි එහෙම කතාවක් මයි ළඟ නැහැ කියනකොට අර තමන්ගේම ස්වාමපුරුෂයා ගාවට නංගි කියලා කතා කරනකොට පස්සේ නාම කලන්ත හැරිලා වැටෙනවා. ඒගොල්ලෝ ගියේ ඒක පුරාණ දූතිකාව කියලා කියන්නේ මෙයාව කොහොම හරි වශී කරගන්න. ඒක තමයි නැන්දම්මගේ තිබුණ ප්‍රයෝගේ නමුත් නංගි කියලා කතා කරනවා කලන්ත හැල්ල වැටෙනවා කියන. ඊට පස්සේ වැහුම් අරවනවා අර දෙපැත්තේ තියෙන වස්තුවේ. ඒකට මේ රත්පාල ස්වාමීන් වහන්සේ කියනවා මම මේ ඉදට පින්න පාත වැඩි. මට සුදු වේලාව ඇතිනේ දාන ටික බෙදනවා නම් බෙදන්නේ නැත්නම් යනවා පින්න පාතේ. ඉතහාට ඊට පස්සේ පින්න පාතේක දීලා එළියට යනවා. ගිහිල්ලා කෝරව්‍ය රජුවන්ගේ මාලිගා මේ උයනේ ඉන්නකොට කෝරව්‍ය රජුවන්ට කල්පනා මතක් වෙනවා මේ අපේ හිතපු හොඳම සිටුතුමා පැවිදි වෙලා ඇවිල්ලා මගේ උයනේ ඉන්නවා කියලා. රාජ්‍යරු ගිහිල්ලා වහාම වර්ණක කළා කියලා අහනවා. මෙච්චර වස්තු බුදල් තියෙදි මෙච්චර හැම හැකියාවක්ම තියෙදි මොකටද මේක මේ වගේ පැවිද්දකට හිත යොමු කියලා. ඒකට එතෙන්දි කියනවා මේ අතිත්තු ලෝකෝ කාමදාසෝ ඌනෝ උනෝ ලෝක අතිත්තෝ කාමදාස මේ මුළු ලෝකෙම හිගතාවයක් තියෙනවා. එක එක්ක සන්තෝෂයෙන් නෑ. අතිත්තයි අතෘප්ති කරයි. එක එකක් මැරෙනකොට සන්තෝෂයෙන් මැරෙන කාමදාසයි මේ කාමරාජිනීගේ කාමරාජධානී කාම ලෝකේ කාම බැලුවේ කියන්නේ. මට මේක ඇති වුණයි. ලජ්ජුරු කියන කොහොමද ඔයා කියන්නේ මම වුණයි කියලා. මම සියල්ල අංග සම්පූර්ණයි. ඒකම හොඳයි. සවුත්ම ගෝරාවේ රාජ්‍ය කරනකොට වැද්දෙක් හරි පුරවැසියෙක් හරි ඇවිල්ලා කියනවා ඔබතුමාගේ රාජ්‍යය යහපැත්තේ රාජ්‍ය තත්ත්වය බොහොම දුර්වලයි. ඒක පිරිහෙමින් පවතිනවා. කවුරුර ගිහලා ගැව්වොත් මේ වෙලාවේ අල්ලන්න පුළුවන් කියලා ඔබතුමා අල්ලන්නේ නැද්ද? අයෙම chance එකක් තියෙනවා මම අල්ලා ගන්නවා තමයි. ඒකේ ඌනතාවය නිසා නෙවෙයිද? බුදුසසුන් සන්තෝෂ නම් එහෙම කරන්නේ නැහැ. අතෘප්ති කරයි. ඔබතුමාගේ පියතුමා එක්කෝම පරම්පරාවේ කවුරක්වත් මන්නකොට සන්තෝෂයෙන් මැරලා තියෙනවා. මේ රජකම් කරලා නෑ. කාමයේ මේ දාසකම් කරන්න කියලා ලස්සන ගාතාවක් සඳහන් කරනවා අර gederin ගියේ එකත් මේ රජුරුවත් ගැන කතා කරලා මම Brahmacharya රකින්නේ කොහොමද? මුවවැද්දෙක් මුවන් අල්ලන්න කෙමනක් අටවනවා. කෙමන දැනගන්න දක්ෂ මුවෙක් ඇවිල්ලා ඒකේ මුවන්ට රස බදවන ඒ රසමස උල කනවා කෙමනට ගන්න නැතුව. කෙමන ගස ගන්න නැතුව අන්න එහෙමයි මම කාම ලෝකෙ බිහුනේ කියලා කියනවා. ඒකට මෝවැද්ද අසරණ වෙලා බලන්නේ මෙයා කාව. හැම කනවා උගුල ගස ගන්නෑ. ඒක තමයි අපිට අපිට උගන්ලා තියෙන කරන ඕගොල්ලෝ කරන ඔක්කොම කාමයේ රස කැසෙවි අපි කනවා. හැබැයි උගුල ගස ගන්නෑ. ඒ නිසා වග වෙලා නැහැ මොනම දෙයකටත් වග වෙලා නැහැ. ඒ භික්ෂු ජීවිතය, භ්‍රමචර්ය ජීවිතය, ඔය කාම ලෝකේ කියන කොයි දේ පාවිච්චි කරත් කොක්ක ගස ගන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ කන්දේ ඉසලා කොක්ක ගස්සගෙන ගිලපු ගමන් අදපුවාම වතුරෙන් උඩ මාළුව කොට ගත්තා වගේ තමයි ඒ ගැහෙන්න පටන් ගන්න මොකද මේ ගෙඩිය පිටින් ගිලලා. ඇතුලේ අර කොක්ක දෙන බව දන්නේ නැහැ. ඕගොල්ලෝ හිතන්නේ මොකද්ද වතුරේ ඉන්නකොට මෙච්චර රසක් හම්බෙච්චාම අම්මා අප්පාවත් නැති කාලේ හම්බෙච්ච රසමදවලක් හම්බුනේ අනිත් එකයි ඉස්සලා ගියේ. ඊළඟවන් ඇතුලේ තියෙන ඕක කරනවා. ඒ නිසා කාම ලෝකයේ කිසිසේත්ම නරකක් නැහැ. කාම ලෝකයේ තියෙන ආධිනව දන්නවා. රූප ලෝකයේ කිසිසේත්ම වැරද්දක් නැහැ. රූප ලෝකයේ ආධිනව දන්නවා. අරූප ලෝකයේ කිසිසේත්ම වැරද්දක් නැහැ අරූප ලෝකයේ ආධිනව දන්නවනම් ඒ නිසා කාම භවයේ වුණත් රූප භවයේ වුණත් අරූප භවයේ වුණත් කොයි එකෙත් එකම කොක්ක තියෙනවා අපි ඒකට බය වෙලා ඒක නෙමෙයි කරන්න තියෙන්නේ අපිට මේ මනුස්ස මනස ඇදිලා තියෙනවා පරිණාමයේදී ඒක සුවිශේෂී අවස්ථාවකට ඒව නොකර සිටීමෙන් අපිට අධ්‍යයනය කරන්න බෑ. කාම භවයේ කාම වස්තු පරිභෝග නොකිරීමෙන් කාම භවයේ තේරුම් ගන්න බෑ. ඒක නිසා සර්වඥාන්සේ චතුරාර්ය සත්‍ය තුන උගක් කළාට දේශනා කළ තිනමු සත්‍යඨාන සූත්‍රයේ සඳහන් කරනවා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දන්නා වගේම ආස්වාද ආදීනවසා නිස්සාරණ කියන තුන දැනගන්නයි කියන්නේ. නිසා කාමයේ ආස්වාද දැනගන්න. කාම ලෝකෙ මෙච්චරම ඇයි මේ අතිරේක කාල කරමින් රටගම් අතහැරමින් යමින් මේ කාමයේ එකතු කරන්නේ හම් කරන්නේ ඇයි කියන එක පහත් කළ සලකන්න නරකයි. ඒ කාමයේ දැනගන්න ඕනේ. ඒ ආස්වාද දැනගන්න ඊට පස්සේ ආදීනමේ දැනගන්න ඕනේ. මේගොල්ලෝ මොන જાතියට ගියත් අර හිතපු වැද්දාගේ මේ කියන ශිෂ්ට මිනිස්සය අතර කිසි වෙනසක් නැහැ. ඒත් ඌනමයි, ඒත් අතෘප්තිකරමයි, ඒත් කාමදාසමයි. අභිදන් යක්කල පහසුකම් ආදාන නව තාක්ෂණ ආදාන සංනිවේදන ක්‍රම ආදාන දුක විතරක් වැඩි කරලා තියෙන මිසක් මොනම දෙයක්වත් වෙලා නැහැ. අර පරිණාමයේදී අර වැද්දාගේ තිබුණ කොහොමරක්වත් පරිණාමවාදීන් පිළිඅරගෙන කවුරුත් පරිදි අවුරුදු 40000 ඇතුළත මනුෂයා කිසිම වෙනසක් කරලා නැහැ. ඒක ඉස්සර ගොඩාක් පරිණාම වෙනස්කම් වෙලා තිනවා ඊට පස්සේ අපි නම් කියනවා අපි ගල්යුගේ පව කරා ප්ලාස්ටික් යුගේ පව කරා ইনফরমේෂන් ටෙක්නොලොජි වල ඉන්නේ කියලා. දුකේ නම් කිසිම වෙනසක් කරලා නැහැ. ඒ සබිව කරකලා කරකලා එකම වටේ තමයි කරකන්නේ. නමුත් ඒ ইনফরমේෂන් ටෙක්නොලොජි දැනගත්තත් කාම ලෝකේ දැනගත්තත් ඒක ආස්වාදාදීනව දැනගෙන නිසරණාධ්‍යාශේ භාවිතා කෙරුවොත් මොහවැද්දෙක් මුවන් සඳහා කෙමනක් අටවලා ජීෙද්දී දක්ෂ මෝපෝවෙක් ඇවිල්ලා රසමසෝල කාලා උගුල ගස්ස ගන්න නැතුව යන්න ආසේ මේ කාම ලෝකෙට කතා කියන්න බලනවා. ඒකත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි යම් කිසි විදියකට මේ විදියට බණහල ධර්ම සාකච්ඡා කරලා උපවේගයකින් උපක්‍රමයකින් ඒ කාම ලෝකයෙන් සමුහරගෙන අපි තුමු නිකන් උදාහරණයක් වශයෙන් සමුහරගෙන කටයුතු කරනකොට අපි රූප රෝගියට රූප රාගයට රූප ලෝභයට ඇදිලා යන්නේ නැති වෙයි කියලා කිසිම සාධකයක් නැහැ. රූප ලෝකේ ලබලා අපි තුමු රූප ධානය ලබලා ඇදිලා යන්නේ නැති කියලා සාධකයක් නැහැ. ඊට පස්සේ අපි අරූප ලෝකෙට ගිහලා අරූප ලෝකෙට ඇදලා කියලා සාහිතියකුත් නැහැ. ඊට පස්සේ ආයෙත් කාම ආශාවල් අවස්ථාවක් හමුනොත් පැන නොනගී කියලා කිසිම පාලනයක් නැහැ. ඒ නිසා එවැනි අපි හිතපුවොත් උපකල්පිත ස්ථානයකට අපි ගිහිල්ලා කෙනෙකුට අවස්ථාව දුන්නොත් ඊගාට අපි කාම භවය අල්ලයිද රූප භවය අල්ලයිද අරූප භවය අල්ලයිද අපි තුන් තුනම සුසුකම් තියෙනවනම් කොයි එක අල්ලයිද කියලා කිසිම කෙනෙකුට කවමදාකවත් පූර්ව නිගමනයක් දෙන්න බෑ අපි වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකද කියලා කිසිම කෙනෙකුට අයිතියක් නැහැ කොහොමද ඒක විනිශ්චය වෙන්නේ කියලා අපි දන්නේ නැහැ මෙතන මම ගෙනාවේ අද අපි දවල් කරපු ධර්ම සාකච්ඡාවයි එහෙනම් මේ හුඟක් අහන ප්‍රශ්නත් එක්ක පොඩි සම්බන්ධයක් ඇති කරලා පෙන්වන්නද අපි නිකන් අපි උපකල්පනයක් වශයෙන් ගනිමු අපි මේ ලෝකයේ තියෙන රූප රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා අපි නම් කරමුකෝ ඊට රූප රූප වලට ඇහැ ශබ්ද රූප වලට කන නාසය දිව කියන මේ පහ දාන පංචේන්ද්‍රිය සහ පංචේන්ද්‍ර අරමුණු වෙන ආරම්භන ඉතින් අපිට කවුරු හරි කියපු නිසා අපි මෙහි ඇවිල්ලා කැලේකට සිංගලා අපි රූප රූපයත් ඇහත් කෙලෙස් නැති වීම සඳහා දෙක වහගන්න. රූප රූපත් එතකොට නෑ රූප රූප නිසා ඒ කිචි කැවෙන ඇහි ප්‍රසාද රූපයටත් නෑ දෙක වහගන්න. ඊට පස්සේ ශබ්දත් නැති නැත්නම් තිබුණත් ගණන් ගන්න නැති කන අගුළු දා ගන්නට බෑ. නමුත් ශබ්ද වලින් වෙන වෙච්ච දැනකට ගියයි කියලා හිතමු. පරියන්කට හරියට. ඉතින් ගන්ධ රසයෙන් අපිට පහසක් නෑ. ගඳක් නැති තැනකට යනවා. ස්වභාවික වාතය සාමාන්‍ය වාතාශ්‍රේ. ඊට පස්සේ රස බලන්නෙත් නෑ. කටෙන් කතා කරන්නෙත් නෑ. අපි මේ පරියන්කේ ඉන්නකොට ඒ ඒ ගන්ධනු ඒ ආයතනේ తాවකාලික පහක්. ඉතින් කයේ පහස විතරයි අපිට ඉතුරු වෙන්නේ. කයේ පහසදී අපි වාඩි වෙලා හොඳට පట్టල වඩලා මුළු කයෙම එන සියලු පහස මම දැන් මෙතන ඉන්නවා කියලා සතුටුමත් චිත්තක්ෂණේ ඇති කරගන්නවා. ඇති කරන්නේ වෙලා අපි යම් චිත්තක්ෂණයක ඒ විදිහට මම දැන් මෙතන කියන ඒ අපි මේකට ක්ෂණ සම්පත්‍ය කියලා ඉපයුවානම් එකකින් අපිට සාධිකයක් දෙන්න පුළුවන් මගේ හිත පිට ගිහිල්ලා නැහැ. පළවෙනි වතාවට ජීවිතය ඇතුළට ඇවිල්ලා. ඒත් කියනවා ඔබ මුළු කය පුරාම අභිරමණය කරපන්. විශාල අරමුණක් දීලා ඕකේ අභිරමණය කරපන් කියලා විශාල වැට කටුල්ලක් ඇතුළට හිත ගියේ. ඒක සාර්ථක වෙනවට නෙමෙයි මම මේ උපකල්පනය කරන සාර්ථක වෙච්චත් තියෙනවා. ආන්නේම ඇඟ ඇතුළට ආවට පස්සේ කියන ඕක ඇතුළේ තියෙන දේවල් වලින් වඩා ප්‍රකට දේ අල්ලපන් කියලා. කියන හොඳට ඇත්ත එක වහගෙන හොඳ තැල්ුවෙන් ඇඟ තියාගෙන ඇඟ ඇතුළට හිතාවනම් අපි චිත්තක්ෂණය කියලා කියන ක්ෂණ සම්පත්‍ය කිය. ඒ චිත්තක්ෂණය බලහන් ඉන්නකොට අපි තුම ආස්වාද ප්‍රසවාස හම්බුනායි කියන. ඔන්න ආස්වාද ප්‍රසවාස හම්බුනාට පස්සේ අපි අර මුළු කයේ මම දැන් මෙතන ඉන්නවා කියන භාවයේ වෙනුවට ආස්වාද ප්‍රසවාසයේ හිත දාන. ආස්වාද ප්‍රසවාසයේ හිත දානකොට පළවෙනියම වෙන්නේ මොකද්ද මේ ආශ්‍රත් ප්‍රසවාසීට වෙන්නේ උඩුකයෙන්නේ. ඉතින් අපි යටිකයෙන් හිත පොඩ්ඩක් අයින් කරන්න වෙනවා. නැත්නම් අපිට උඩුකයට හිත යොමු කරගන්න බෑ. ඊට පස්සේ උඩුකයට අන්න යටිකය පාවා දීලා හරි කමන්න උඩුකයට හිත ගත්තට පස්සේ ඒ හිතට කියනවා ඔය උඩුකයෙත් වැඩියෙන්ම හැපෙන තැන අල්ලගන්න පුළුවන් නම් හොඳයි. එතකොට මොකද වෙන්නේ අපි නාසිකාග්‍රය උඩුතොලේ තැනක් ඇල්ලුවයි කියලා හිතමු. ඇල්ලුවාට පස්සේ වෙන්නේ එතන විතරක් හිත තියලා දැන් කයත් ඉතුරු ටිකක් අතාරිනවා. අතහැරියට පස්සේ මේ කෙනාගේ මුළු ජීවිතේම වෙන්නේ සාර්ථක නම් මේ ආස්වාද වාස්පස්වාස වායෝ පොට්ටබ්බ ධාතුව හරි නාස්කාග්‍රය උඩුතලයේ හැපෙනකොට ඒ කාය ප්‍රසාදයේ ඇතිවෙන හැපීම නිසා ඒක ස්ථාවර කරන ඉතන කාය විඥානය පහළලා ඉතින් ඒකේ භාවනාව යන ආනපාන සති භාවනාව යනවා මම කියන්නේ ඔක්කොටම හරියයි කියලා නමුත් මේ ටික කතාව කෙටි කිරීම සඳහා කියන එතකොට අපිට මුළු ලෝකෙම වෙන්නේ ආස්වාද ප්‍රසාරය සබ්බ කාය පරිසංවේදී අසසී සාමිති සීකති සබ්බ කාය පරිසංවේදී පසසී සාමිති සීකති ඒතර තමයි පුළුවන් වෙනවා ආශාසසතු ප්‍රසවාසසතු දැහැගන්න පුළුවන් වෙනවා කියලා හිතමු එහෙම වුණාට පස්සේ මේකේ අර ඉස්ලාම් බතාවට ග්‍රහලෝකාකාරය ඇතුළට ගියාට පස්සේ වගේ ඉස්ලාම් බතාවට විශාල කෞතුකාකාරයක් ඇතුළට ගියාට පස්සේ විවිධ කොටස් තියෙනවා බලන්න. මේකේ ආපෝ ධාතුව තියෙනවා, වායු ධාතුව තියෙනවා, පාඨවි තේජෝ ආස්වාසේ වෙනයි ප්‍රස්වාසේ වෙනයි ආස්වාසේ මුල ප්‍රස්වාසේ මුල මැද අග ඉතින් ගොඩාක් අරගෙන යනවා මේක පෙන්වන්න මේ කෞතුකාකාරය ඇතුළේ. බලාන බලාන බලාන ඉන්නකොට ප්‍රයත්නය සාර්ථක නම් භාවනා ප්‍රතිපදාව හරිනම් මේ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳීමක් එනවා. සාත්‍ය සංගීම වෙන්නේ රූප බලන කාසාව, සද්ධාහන ආසාවාදී කාමච්ඡන්ද ගිවන් කරලා ආස්වාද ප්‍රසවාසයේ සතුට වෙන කෙනාට විතරයි. සතුට උනත් ටිකක් වෙලා යනවා ඒකේ සිද්ධි වෙන්න. සිතුනට පස්සේ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳුනායි කියලා හිතමු. ඒක තමයි ඇත්තටම දල වශයෙන් සරුවචනසේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිච්ච පජානාති කියලා රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමිච්ච පජානාති කියන්නේ. දීර්ඝ වශයෙන් ආස්වාද ප්‍රසවාස වලපේ කරාට දැන් කෙටි වෙන්න පටන් ගන්නවා. ඉතින් අපේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා ගොරෝසු ආස්වාද ප්‍රසවාසයේ සියුම් වෙනවා කියන්නේ. ආනෙම සියුම් වුණාට පස්සේ උඟක් කලබල වෙනවා. මට සතියේ කැඩිලා වෙන්නේ නැති සමාධිය කැඩිලා වෙන්නේ නැති කියලා ඉතින් සමහරව හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඇස් දෙක අරලා බලන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මට වැරදිලාද කියලා හිතනවා ඉතින් මේ වගේ කමඨාන සුද්ධ වෙන්නවා. කමඨාන සුද්ධ වෙන්න ඕනේ මොකටද මේ ගුරුසු ආනාපාන ඇලුවේ මුළු රූප ශබ්ද ගන්ධ රස සහිත මුළු කාම ලෝකෙ වෙනුවෙන් ඉස්සලා කායයට අරගෙන උඩු කායයට දාලා හැපෙන දැන් ගන්න ආනාපානට තියාගෙන දැන් ආනාපානෙ සිුම් වෙනවයි කියලා කියන්නේ අර මුළු කාමච්ඡන්දේම සිුම් වෙනවා කියන එක. අර මුළු කෙලෙස් කන්දරාවම සිුම් වෙනවා කියන එක. ඉතින් අර සිුම් වෙනකොට විඥාණයට ආහාර මතුවෙනවා. විඥානේ තිබුණේ මෙතෙක් කල් කෑදර කරන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන කෑම ගොඩාක් කමින්නේ හිටියේ. දැන් මෙයාට කෑම ආදු වෙනකොට විඥානේ নানা ආකාර විකාර කරනවා. ඒ නිසා යෝගාවචරයට ඒක කියලා දෙන්න ඕනේ. ඒ කොයි එකට හරි දෙන ඕන මල දානයක් ඕන බිල්ලක් දීපන්. මේ ආශ්‍රව ප්‍රසාර සංසිඳෙනවා නම් කෙලෙස් සංසිඳෙනවා. කර්ම සංසිඳෙනවා. භවය පුළුවන් තරම් Tamanට කොටු කරගන්න පුළුවන් තත්යකට එනවා. ඒ නිසා පුළුවන් තරම් පුරුදු කරන්න ගත් දක්ෂ වුණොත් අපි හිතමු ඥානපණි නොදැනෙන මට්ටමට ගියයි කියලා. ආයෙ ගොඩාක්ද ප්‍රශ්න ඒ සම්බන්ධයෙන් තිබුණ නිසා මම හිතනවා මම මේ කියන දේ දිරව ගන්න දරා ගන්න තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. අන්නොතෙන්ට ගියාට පස්සේ හරි කුපාක මහසෝ කිව්වා වගේ සද්ද එනවනේ. එතන කියන්නේ සද්ද එනවා. එතන කියනවා හිතවිලිත් එනවා. කයේ පහසක් දැනෙනවා. ඕන්න හුස්ම බලන්නත් පුළුවන්. දැන් අපේ හිත කොයි භවයට යයිද? සද්ධාහන්නක සද්ධාහන භවයට යනවා. ආහන්නෙක් බවට පත් වෙනවා. හිතවි හිතන්න පටන් ගත්තොත් හිතෙන් හිතන්නෙක් බවට පත් වෙනවා. වේදනාව ගැන හිතන්න පටන් ගත්තොත් විඳින්නෙක් බවට පත් වෙනවා. ආනාපානේ හොයන්න පටන් ගත්තොත් සොයන්නෙක් බඩපත් වෙනවා අපිට බැරිද භවයක් නොදී භවයක් හටගන්න ඉඩ නොතබා භවයකට කොක්ක දාන්න නැතුව මේ ඔක්කොම එහෙම දුරස්තව තියෙද්දී නොදැක්කා වගේ නැහැ වුණා වගේ නිතේරෙනා වගේ භාවයක් ඇති නොකර ඉන්න. තන කොච්චර අමාරුද කියලා දෙන්නේම නැහැ. තර්ක හිත ඇවිල්ලා নানা ආකාරයෙන් කියනවා මේ වෙලාවේ විජහට අහගත්තේ නැත්නම් එහෙම මොනවා වෙයිද දන්නේ නැහැ. දැන් අර දිනුන ඔක්කොම සබ්බ සැලීමේ නැති වුණා. ඒක නිසා කොහෙන් හරි කොක්ක ගහ ගන්න හදන්නේ. ගඟේ ගහගෙන යන මිනිහා පිටු ගහේ එල්ලෙන් හදනවා වගේ මොකක් හරි භවයක් අඩහනවා. ඒකට ඇති වෙන රද්ද ඇහෙනවා. ඒකට ඇති වෙන රූපත් තියෙන ඕන්න මනෝ අර චිත්ත රූපත් ලැබෙනවා. එහෙම නැත්නම් හිත විලිත් තියෙනවා. වේදනක් තියෙනවා. ඕන ආනපාන හිත දැම්මත් ඒකක් තියෙනවා. මොකද සර්වචනන්සේ සඳහන් කරන්නේ බෝ දැන් මුළු ලෝකෙම ගෙවම් කරලා මේ දේවල් තාම යෝජනා වශයෙන් තියෙන ස්ථිර වෙලා නැහැ. උඹට දැන් අවස්ථාවක් තියෙනවා කැමතිනම් මේ කිසි දෙක යෝජනාවක් ස්ථිර නොකර මැදට වෙලා ඉන්න. හරිම අමාරුයි. හරිම අමාරුයි මොකද මුළු සංසාරේ පුරාවට භවනෙත්‍ය කියලා අපි මේ චිත්තක්ෂණය ඉවර කරන්න ඊගා චිත්තක්ෂණයට කොකලා. ඊගා චිත්තක්ෂණය ඉවර කරන්න ඊගා චිත්තක්ෂණයට කොකලා. ඒ නිසා මොනවාක්වත් නැති අඩිය පාද ගන්නකොට එන සද්ද රූප වේදනා හිතවිලි මොකක් හරි අල්ලගෙන ගැටේ ගහන්න හදනවා. ඉතින් මෙතෙන්දී මේ යෝගාවචරයට එහෙම නැතිව එහෙම භවයකටපත් නොකර ඉඳනම් ලැබෙන පුහුණුව භෞතික විද්‍යාවේ තියනවාද? රසායන විද්‍යාවේ තියනවාද? භූගෝලයේ තියනවාද? ඉතිහාසයේ මොනම ලෝකායත විශේෂයක් නැහැ. ලෝකායත විශේෂ තියෙන්නේ අල්ලපං තද කරගනින් මගේ කියාපං කිය. බුදුදහස කියනවා මේක මම නෙවෙයි කියාපං මගේ නෙවෙයි කියාපං මගේ ආත්මෙ නෙවෙයි කියාපං විවේකයක්. ඉතින් ඒක නිසා මේ මං කියන නිදර්ශනේ හරිනම් භව කාම රාග භව රාග කාම ලෝක රූප ලෝක අරූප ලෝක වලට අපිට මේ කාය පස්සම්බනේ හරහා කාය කාය සංසාරයේ පස්සම්බනේ හරහා පළවෙනිම තාවක අභියෝගයක් එනවා ඔන්න ඔබ මැද ඉන්නවා වටේටම කොකු තියෙනවා ඒක කොක්කකටත් කොක්ක ගහන්න නැතුව මැද හිටියොත් මැද ඉන්න තරමට ඔබට ධම්මයක් දෘෂ්ටිය තියෙනවා නම් ඒ මැද දෙයක් එන යෝජනා ඉස්තිර නොකර ඉන්න පුළුවන් තරම් යෝනිසමංසකාරය තියෙනවා නම් මතක තියාගන්න ඕක තමයි මනුස්සයෙකුට හම්බලා තියෙන උත්කෘෂ්ඨම චිත්තක්ෂණය ඔක මිනිස්සුන්ට පමණයි තියෙන්නේ ඔබ දෙයියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් පිළිදෙනෙකුටවත් යකෙකුටවත් ප්‍රේතයෙකුටවත් කාටවත් නැහැ මොකද ඒ වගේ ඒ සහජ ගති කියලා જાතියක් තියෙනවා පුරුෂයෙකුට කවදාකවත් මේ මෙහෙම ඉඳන්දි භාවනා කරන්න බෑ. දකින්නකොට පැනලා ඒ පණින්නේ පූජා දන්නේත් නැතු. දැන් අපිට තියෙන පූස්බලයක් නම් මීයා දකින්නට පිටපයි. අපි ඇතුළේ ඕන භවයක් ඇති කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මෙතන තියෙන්නේ මොකද මේ සියලු හැකියාවන් කියන කිසිම දෙයක් ක්‍රියාවත් වෙන දෙ නැතුව නතර කරගෙන ඉන්න එක තමයි උපරිම ශික්ෂණය කියලා කියන්නේ. උපරිම ශික්ෂණය ඊට ඉස්සලා සීල ශික්ෂාව ඕනේ ඊට සමාධි ශික්ෂාව ඕනේ ප්‍රඥා ශික්ෂාව කියන්නේ හැම පැත්තෙම යෝජනා එනවා. කිසිම යෝජනාවක් ඉස්තර කරන්නේ ඒ ඒ ඒ කියන්නේ මුළු ලෝකෙම අදාළයි මුළු ලෝකෙම බුද්ධ විදිනවා නමුත් එකක් තෝරන්නේ ඇත්තටම කියනවා නම් මේ තේරීම හරහා තමයි භවයේ තහවුරු වෙන්නේ. හදිස්සි වෙලා එන එක පැනලා ගන්නවයි කියලා කියන්නේ අපි එන්නත් ඉස්සෙල්ලා අපි භවයක් අල්ල ගන්නවා. අල්ලගෙන ඒක සිද්ධ වෙනකොට මේ જાතිය ඇති වෙනවා. ඒක නිසා මම කියන්නේ මම මේ දෙ නිදර්ශනේ 100%ක්ම හරියයි කියලා නමුත් මම හිතනවා මේකෙන් සෑහෙන හොඳ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? යෝනිසමංස්කාර කියන්නේ මොකද්ද? දේවල් ඒ ආවපණින් Taman කෙලසෙන්නේ ආපුදේ යෝජනා ඉස්තිර කරපමණින් තමයි කෙලසෙන්නේ ඒ නිසා යෝජනාවෙන් කරන්නේ අනන්තවත් කයි වේදනා දැනෙනවා අනන්තවත් සද්ද ඇහෙනවා අනන්තවත් හිතන එකක් ගැනවත් පශ්චාත්තාප වෙන්නත් එපා ආඩම්බර වෙන්නත් එපා වෙන විදිහට කියනවා ඒ වගේනේ අස්ලෝක ධර්මයේ කම්පාණ වෙන හිතක් ඇති කරගත්තොත් භවයේ සඳහා ඕන තරම් යෝජනා තියේදී අපි ඒ භවය අල්ලන්නේ නැතුව ඉන්න පටන් අරගත්තොත් ඊගාව චිත්තක්ෂණයත් මේ වාගේම නවමුයි. මේ වාගේම පිවිතුරුයි. මේ වාගේම අංග සම්පූර්ණයි. මේ වාගේම පිරිච්ච ගතිය, සම්පත්‍ති කරගතිය, සන්තුෂ්ටි කරගතිය එහෙමම තියෙනවා. ඇල්ලුවොත් බුදුසසුනේ සඳහන් කරනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අනිකා. ඔබ මේක සපයි සුභයි ආත්මයි කියලා අල්ලපු ගමන්. ඒක වෙන දෙයක් පාටපත් වෙනවා. ඔබට දුකක් වෙනවා. ඔබ හිතනවා මේ මං අල්ලපු දේ අනේ මට මගේ කිසాగෝතුමිට තම හම්බෙච්ච දරුවා ඉතින් එකම පණ වගේ හිට දරුවා බලන්න. ඇරුවට පස්සේ මුළු ලෝකෙම කඩනවා. ඒක අල්ලන්නේ නැතුව හිටියොත් එහෙම ඒත් විපරිණාමයටපත් වෙන ඉතින් මට මොකද? ඒත් විපරිණාමයටපත් වෙනවා. අපිට ප්‍රශ්න නැහැ. මොකද මම අරක මගේ කියා ගන්න නැහැ. අන්ධකාරයකම තියෙන යමක් මගේ කියා ගන්නකොටම අපි අනුත් දේවල් පාවාදීමක් වෙනවා. ඒකට අනිත් දේවල් විපරිණාමය බලන්න අපිට ඉඩක් නැහැ සංසන්දනාත්මක අර අල්ලපු දි අනිවාර්ය විවරණයටපත් වෙනවා අනිවාර්යම දුකක් වෙනවා අනිවාර්යම ඔබේ ආත්ම නිෂේධනයක් වෙනවා ඒ නිසා ඇල්ලීම හරහා ඒ භාවයට යෑම හරහා අපි කරන්නේ කොහෙදෝ යන දුක්ඛන්දරාවක් අහගෙන නයි උඩුක් වේදාගත්තා වගේ යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක් පිළිබඳ තණ්හා වාන දිච්ච වශයෙන් ඔබ අල්ලනවාද අල්ලන අල්ලන දේ වෙන දෙයක් වඩපත් වෙනවා අඤ්‍යතා භාවී භව සත්ත්ව භව පරේතෝ. එහෙම වෙනස් වෙන බව දැනගනත් මේ සත්වයා භවයේ යැලෙන හැටි කියලා බුදුහාමුදුරෝ උදාන ගාතාවක් කියනවා. අඤ්‍යතා භාවී භව සත්ත්ව භව පරේති යේන යේනේ යස්ස භවං යක්කොතනද භවයේ තියෙන එතන බයක් ඇති කරනවා. ඒ බය දුකක් ඇති කරනවා. ඒක නිසා අපි හිතන්නේ අපිට උගන්ලා තියෙන ආර්ථික විද්‍යාව හැටියට දේශපාලන විද්‍යාව හැටියට ගොඩාක් දේවල් අල්ලගත්තොත් ලොකක් ස්ථිර වෙයි කියලා. ගොඩාක් අපිට තහවුරු වෙයි. අපිට ලොකු බැංකු ගිණුමක් තියෙනවා නම්, රක්ෂණ සාධකයක් තියෙනවා නම්, දරුවෝ ගොඩක් තියෙනවා නම්, පොත් ගොඩක් කියලා තියෙනවා නම්, ඔක්කොගේම සප සම්පත් ටික තියෙනවා නම් අපිට ගොඩක් ස්ථිර වෙයි කියලා. තමයි සර්වචන් සඳහන් කරනවා නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. ඔබ යමක් මිශ්‍රය කරගත්තා මේ මගේ දරුවා මේ මගේ හරකබාන මේ මගේ වස්තුව කියලා අල්ල ගන්නවා ළඟන හැම එකක් නිසාම දුකටපත් වෙනවා ධනිය ගෝපාල කියන බුදුරජාණන් වහන්සේට වර්ෂාව ඇති වෙන වෙලාවේ ගොඩ ඉඳගෙන මට නම් බය වෙන්න දෙයක් නැහැ මගේ හරක් ටික හොඳට ගහලා ගොඩ ඉන්නේ කොච්චර ඇස්සක් ගංගතුර ගලුවත් මට බය වෙන්න දෙයක් නැහැ හරකුන් යන්නේ ඉන්නවම හරකුන් නිසා සතුට වෙනවා දරුවන් ඉන්නවම දරුවන් නිසා සතුට වෙනවා බුදුහාමුදුර ළඟ පැලගෙන කියනවා හරක් ඉන්නේම හරකුන්ගෙන් පැවෙනවා. දරුවෝ ඉන්නේම දරුවන් නිතරම. මට හරක් නැහැ මට දරුවෝ නැහැ මට තැවිල්ලක් නැහැ කියලා. තනියම වාට තද වෙනවා හොඳටම. ඒක මොනවාක්වත් නැති හිඟන්නේ කල්ලපු පැලේකද එකට එක කියන. තනියම බල කියනවා මගේ අඹ ගැන මට විශ්වාසයි. මම ඒකෙත් එක්ක ඇඳේ දැතපේනවා. උණුසුම දැතපේනවා. බුදුහාම මගේ හිත මට විශ්වාසයි මගේ හිත ඒ වගේ පරට්ටකම් කරන ගන්නේ මගේ හිත කොහොම සත්‍යයෙන් සත්‍යයි. හරි ලස්සන කතා ටිකක් තියෙනවා කියලා වහන්න సౌందර්යකුත් මතු කරලා බුදුන්සේ පෙන්නනවා අපි අල්ලන හැම එකකින්ම දුකක් මිස වෙන මොකක්වත් නැහැ අපි හිතන්නේ නිශ්චිතස්ස නිශ්චිතසයිත ඒ කියන්නේ භව භෝග සම්පatti දරුවෝ බාහරක බාන ඔක්කොම ඉන්න එක නම් බොහොම ස්ථිරයි කියලා. පුදුම කියන නිශ්චිතස්ස චරිතය ඔබ යමක් නිශ්චය කරුවා නම් ඒක හැලෙනකොට උඹ සැලෙනවා. අපිට ආර්ථික විද්‍යාවේ මම කවුරුත් අක් කරලා තියෙනවා. ඇමරිකාවට කිවිසුමක් යනකොට ලංකාවට එම්බ්‍රිසාව. මොකද අපේ ආර්ථිකය හිටලා තියෙන ඇමරිකාවේ. නමුත් අපි මේ ළඟදී එක්කෙනෙක් ඊට වඩා හොඳයි කිව්වා ABCD ආර්ථිකය. ABC ආර්ථිකය කියන්නේ අලබතල කොස් දෙක. කිසි ප්‍රශ්නයක්. ඇමරිකාවේ ඉන්සුවන් ගියාට අපිට මේ මේ ඇම්බිසක් නෑ නැහැ. මොකද අපිට අල්ද තියෙනවා, බතල තියෙනවා, කොස් තියෙනවා, දෙල් තියෙනවා. ඒ නිසා අපි නිශ්චිතයක් නැත්තම් සැලීමක් නැහැ. අනිශ්චිතස්ස චලිතං නැත්ති. නිසිතස චලිතං අනිසිතස චලිතං බුදුරජාණන්ස කියනවා උඹ යම් යම් දෙයකට හේතු වුණොත් මේකෙන් මට සරණක් වෙයි මට පිහිටක් වෙයි කියලා ඒක උඹට ඉස්සල්ලා වෙනස් වෙනවා වෙනස් වීම නිසා අපට විශාල දුකක් එනවා ඒ නිසා අනිශ්චිත ඉගෙන ගන්න නම් මේකට ජග් ගහන්න නැති එකට යෝජනා ඉදිරි කරන්න නැති එකට පක්ෂග්‍රාහී වෙන්න නැති එක ආංශිකව අල්ලන්න නැති තැනකට පුරුදුනවා නම් චලනයක් නැහැ චලිතං අසති පස්සද්දී ඒකටයි බුදුහාමර පස්සද්ධිය කියලා කියන්නේ සංහිඳියාව කියලා කියන්නේ පස්සද්ධිය සති නැති නොහොති ඊට පස්සේ කාටවත් එයාට ඇවිල්ලා බාරද කරන්න ඕන මේක කරන්න ඕන කියලා නීති දාන්න බෑ. නීති දාන්නේ කවුරු හරි ආධාර දුන්නොත් තමයි. මොනිසන්වනේ හදනකොට එතනසේ හත හතේ. මේ ආධාර ප්‍රසිද්ධ කෙරුවට පස්සේ මේ රට රාජ්‍ය වලින් නැත්නම් ආන්දියෙන් බුද්ධ ශාසන මාත්‍යයෙන් හරියට සෙනග ඇවිල්ලා ඒ ධම්මසං චාම්සෝ කී කාලේ ඔය වීරත් මහත්තයට කියලා තියෙනවා අපි මෙච්චරක් ආදාර කරනවා අපි මෙච්චරක් කුටියක් හදනවා. ඊට පස්සේ කිව්වලු ඔබතුමාට ආදාර කරන්න පුළුවන්. මම ඔබතුමාගේ ආදාරය මෙහෙම අරගෙන මෙහෙම මොහොතේ විසි කරනවා. සැලෙන්න බෑ. එහෙමනම් දෙන්න. ඔබතුමා ඇවිල්ලා මම කුටියකට සැලසුන එක මෙතන හදන්න ඕනේ මේ ෂේප් එකට හදන්න කිව්වොත් ඕනේ නෑ. මට කිසිසේත්ම කාගවත් ආධාර ඕන මම තනියම කරනවා. මම ඔබතුමා කුටියක් හදලා තියෙන බුල්ඩෝසර් කරලා කඩනවා. කමන්න නැත්නම් කුටියක් කඩනවා. මොන්නම තායින්වත් කිසිම කෙනෙකුගේ ආධාර උපකාර ගත්තේ නැත්නම් මොකද? ආධාර දෙන හැම කෙනාම ඒ හරහා මොකද ක්‍රියාත්මක ඒගොල්ලන්ගේ න්‍යායපත්‍යක් ක්‍රියාත්මක කරනවා. ඒක නිසා ලෝකේ තියෙන මොකද එක රටක් මට මතක නැහැ. ඒ රට කිසිසේත්ම විදේශ ආධාර ගන්න නැහැ. මොකද හැම විදේශ ආධාරයක් කියන්නේ NGO ප්‍රොජෙක්ට් එකක් කරා කොක්ක. ඔයගොල්ලෝ කහනවට ආධාර දෙන්නේ. ආදම් දෙන්නේ ඒගොල්ලන්ගේ න්‍යායපත්‍ය කියන බුදු දහමස කියන්නේ. ඔබ වර්තමාන මොහොතේ සතුට වියන් ඔය මොන දෙයකට ඇලීමක් භවයක් ඇති කරත් ඒ භවය නිසා જાතියක් වෙනවා. ඒක විපරිණාමයට පත් වෙන උඹට දුකක් වෙනවා. ඔබ කවදා හරි තේරුම් ගනි ඒ පටිච්චිත විඥාන ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස මොහොත් පිටන හෝ රූප ධානයක් මත පිටන හෝ අරූප ධානයක් මත පිටන විඥානයට කියනවා පටිච්චිත විඥාන කියලා කොක්ක ගහගෙන තියෙන්නේ මම උඹලට කියන විකල්පයක් කියනවා කියලා අපටිච්චිත විඥානය කියලා එකක් තියෙනවා දැනක ආධාරකයක් ලබන්නේ නැතුව ඉන්න පුළුවන් විඥානය ඒක උදාහරණයක් වශයෙන් කියනවා මේ මේ ලෝකේ ගුරුත්වය ඇතුළේ තියෙන හැම දෙයක්ම ඝර්ෂණයක්ම තමයි රඳාපවතින්නේ. පදනමක්ම තමයි රඳාපවතින්නේ. ඒක ඝර්ෂණේ නැති ගුරුත්වාකර්ෂණ නැත්නම් කියන ආකාශයේ වස්තු හිටිනවා. පාවෙනවා. ඒකේ නිශ්චිතයක් නැහැ. ඒ මොකද මේ ගුරුත්වාකර්ෂණය මෙදිච්ච නිසා. ඒ වගේ තමයි භවයේ ඉන්නකන් අපි පුදුමාකාර ආකර්ෂණයකට ලක් වෙනවා. ඒක නරකක් නෑ. අපි ඒක ප්‍රමාණය දන්නවා. හැබැයි හිතන්න නරකයි මේ ගුරුත්වාකර්ෂණය විතරයි ලෝකේ තියෙන්නේ කියලා ගුරුත්වය නැති ශේෂ්ත්‍රයක් වෙනවා. පොළොවේ අපි ආයතන හයක් යහට ගිය ගමන් ගුරුත්වාකර්ෂණය නැහැ. ඇත්තටම සයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තට පස්සේ පප්ප කියලා අපි වඳින්න පටන් අරගත්ත භෞතික විද්‍යාවේ ප්‍රියයි කියලා. ඊට පස්සේ තීරුම් අරගත්ත ගුරුත්වාකර්ෂණ සාපේක්ෂව චුම්බක ශේෂ්ත්‍රයක් හරහා ඉලෙක්ට්‍රොමැග්නෙටික් ෆීල්ඩ් එකේ කාන්දම් බලයෙන් වෙනම ක්‍රමයකට වස්තු රඳවන්න පුළුවන් කියලා. එතකොට අයිසෙක් නිව්ටන්ට පොඩ්ඩක් කෙනෙහිල්ලක් ආවා. ක්වොන්ටම් ෆිසික්ස් ආවට පස්සේ තේරුම් ගත්ත ඉලෙක්ට්‍රොනික්ස් පුංචි සහ විශාල ශක්ති තියෙනවා. ඒ ක්වොන්ටම් ෆිසික්ස් කියන ශක්ති පුංජ ද්‍රව්‍ය නෙවෙයි. ඒක ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ. නිසා අයිසෙක් නිව්ටන් පලාතක අහුවෙලා තිබුණේ ඉලෙක්ට්‍රෝන ශක්තිය. ඉලෙක්ට්‍රෝන ශක්තිය උගාවක් බලවත් උගාවක් සොෆිස්ටිකේටඩ් ඒ නිසා නිව්සෙක් අයිසෙක් නිව්ටන් හිමීටම කොන් වෙන තත්ත්වයකටපත් වුණා. ඒක තාම ඉස්කෝලේ වුණා උගල. ඊට පස්සේ අයියා උනේ අයින්ස්ටයින්. එයා කිව්වා මේ වස්තුවක් තාම කුඩා වස්තුවක් වුණත් උපරිමයෙන් යන්න බලන්නේ ආලෝකයේ වේගයේ. ඒක තමයි තත්ත්වය කියලා. මේ දැන් සුමාන ගාණක් නැහැ. ඊට වැඩි වේගෙන් යන අංශක් හොයාගත්තා. එතකොට අරයත් ඇත්තිවල. ඒක නිසා අපි ඒ දවස්වල හිතුවේ අයිසෙක් නිව්ටන්ගේ නීති මොනවාද ඒ ප්‍රමේය තුන කටපාඩම්ෙන් දෙන්න වෙන ෆිසික්ස් පේ. අපි යන කාලේ එහෙම ඒක කියන්න පුළුවන් නම් අයිසෙක් නිව්ටන්ටත් එහා අපි. අපි අපිට ෆස්ට් ක්ලාස් හම්බ වෙනවා සෙකන්ඩ් ක්ලාස් හම්බ වෙනවා. ඊට පස්සේ ඔන්න කොන්ටම් ෆිසික්ස් ආවට පස්සේ අනේ ඒක නෙමෙයි තව එකක් තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා. දැන් කියන්නේ ඔය හතර විතරයි තියෙන්නේ කියලා. ඒ ඒ කොයි එක තිබුණත් ඒ හැම එකකම තියෙන දේවල් භවය කියලා අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දන්නවා ඊට වෙනස් තත්ත්වයක් තියෙනවා වෙනස් උපමානයක් තියෙනවා වෙනස් ඩයිමෙන්ෂන් එකක් තියෙනවා ඒක කවදාකවත් භෞතික විද්‍යාවට අහු වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට දැන් සිද්ධ වෙලා තියෙනවා භෞතික විද්‍යාවට අහු වෙන ද්‍රව්‍ය මැටර් කියන එක මේ අපි ගන්න මොනම පරිමාණයක් ගත්තා 104ක්වත් නැහැ. ඊට වඩා ඔක්කොම තියෙන්නේ හිස් ඒකට කියනවා ඇන්ටි මැටර් කියලා. Dark matter. ඊට පස්සේ කියනවා ඩාර්ක් මැටර් වලට පස්සේ ඩාර්ක් එනර්ජි කියලා જાතියක් තියෙනවා. ඒක ඔප්පු කරන්න බෑ. ඉංග්‍රීසියට අහු වෙන්නේ නැහැ. ඉතින් දැන් දන්නවා අපි යම් තැනක යම් අවකාශයක තියෙන පුළුවන් ලෝකයේ තියෙන සාමාන්‍යකම ගත්තොත් ඔය ද්‍රව්‍ය කියන්න පුළුවන් කාම ලෝකය කියලා අපි ගන්න කියන්නේ ගන්නකො 104යි. ඉතුරුදි ඔක්කොම dark energy and dark matters හැබැයි ඒකම ඉන්ද්‍රිය වලට අහු වෙන්නේ නැහැ. මැෂින් වලට අහු වෙන්නේ නැහැ. හැබැයි ඔක්කො නෑ කියන්න බෑ. ඒ නිසා ෆිසික්ස් වල අවධානය සම්පූර්ණයෙන්ම ශූන්‍යතාවයට ගිහිල්ලා බුදුසසුනේ එදාම කිව්වා මේකේ මුල වේ නැතුවට කාම ලෝකයේ කියලා ලෝකේ තියෙන හිස් දෙයක් ඔක ශූන්‍ය දෙයක් මවාගත්ත හීනෙක ජීවත් වෙන්නේ ඒ නිසා ඒක තිබුණට කමන්නේ හැබැයි ප්‍රමාණය දරගන්න කනකොට කාපන රාත්තල් ගන්න කියලා එතකොට උඹට පුළුවන් රූප ලෝකය දැනගන්න dark matter dark energy කියන එක වගේ. ඒකත් දැනගට පස්සේ dark energy පැත්තට ගියාට පස්සේ ඒක දන්න මිනිහට තේරෙනවා මේක නැතුව ලෝක විග්‍රහ කරන්න බෑ. නමුත් කාමභෝගියාට ඒක අදාළ නෑ. එයා ඉන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමී. ඒ නිසා මේ භවයකට ප්‍රතිීමේදී අපි මේ කාම ලෝකයල්නොද රූප ලෝකයල්නොද අරූප ලෝකයල්නොද කියලා කොයි එක වෙනවද කියන එක මම දන්නවා රූප ලෝක අරූප ලෝක අල්ලන්න බෑ ඒකට සුදුසුකම් නැතුව. නමුත් මරණ චිත්තක්ෂණයේදී හෝ පුනර්භවයක් ලබන චිත්තක්ෂණේ කොයි එක අල්ලයිද කියලා. එතෙන්දි ක්‍රියාත්මක වෙන නීතිය, එතෙන්දි ක්‍රියාත්මක න්‍යාය පත්‍රේ කාගවත් පාලනය කරන්නේ නැහැ. ඒක තන්නේ කර හම්බයක් තියෙනවා. හොඳම දේ තමයි මොකක්ද අල්ලලා තියෙන්නේ. ඒක තමයි මේ භව නිරෝධය කියන කතා කරන උත්තරන කියන එක මරණ මොහොතේ කරන්න බෑ. ඒක මැරෙන්න ඉස්සෙල්ලම මේ වගේ ආනාපානෙ වගේ අරමුණක ඉඳලා අරමුණක් නැතිවට හොඳටම හිත ගෙනියලා එතින්දි මේ කූඩල්ලා ඇස වෙලාට ඇවිල්ලා යමක් අල්ලගන්න දඟලන වගේ අපේ හිත මොනවා හරි දෙයක් අල්ලගන්න හදන තැනේ ඉතල තියෙන මේ නොයවසනාසුළු ගතිය ඩක්කු මුක්කු පොඩ්ඩක් බලන්න මෙතන තණ්හා වැඩ කරන හැටි. මෙතන මාන්නේ වැඩ කරන හැටි, දික්ක වැඩ කරන හැටි බලපුවාම ඒ කෙනා හරියටම නිකන් ඊයේත් මං හිතන්නේ පොයි ඒ කාරණාවට අපි කිට්ටු කරා. ඒ ආස්වාසයක් හෝ වේවා ප්‍රස්වාසයක් හෝ වේවා නැත්නම් ආස්වාද ප්‍රස්වාස දෙකම වේවා, පිම්බීමක් වේවා, ඇකිලීමක් වේවා. යමක් ගෙවම් කරන තැන බලහන හිටියොත් අපේ පුරුද්ද තියෙන හට ගන්න පැත්ත බලන එකනේ. ගෙවම් කරන තැන බලහන හිටියොත් අපිට පේනවා හැම දෙයක්ම ඒකට ආවේනික චුතියකට පස්සේ තමයි ඊගාව සංසිද්ධිය පටන් ගන්න වෙන්නේ. උපාද තීති භංග කියලාසේ එකක් භංග වෙලා 100 100ක්ම උනාට පස්සේ තමයි ඊගාවේට උත්පත්ති ඇති වෙන්නේ. ඒකට හොඳ නිදර්ශනයක් දුන්නා මේ බුරුම ස්වාමීන් වහන්සේ හිතා ගන්න බෑ. මේ ස්වාමීන් වහන්සේ කියනවා ටෙලිවිෂන් ස්ක්‍රීන් එකක තිත් විතරක් වැටෙන වෙලාවක ප්‍රෝග්‍රෑම් එකක් නැහැ කළු සුදු හරි පාට හරි තිත් වැටෙන වෙලාවක හොඳට ඒක එපා වෙනවනේ බලන්නේ අපිට ඕන කරලා තියෙන කොල්ලෙක් කෙල්ලෙක් ගාඩන් එක ලව්ව බෑකක් තියෙනවනම් කටත් අරගෙන ටෙලිවිෂන් එක බලන්න. චිත්‍රතරක වෙනකොට කවුද බලන්නේ? ඔක් කළා දානවා නම් චේසන්සි කියන හොඳට පටල මේ තිත්තිය පොඩක් බලනින්ද මේ සීමිත ප්‍රදේශය ඇතුළ තිත් කොච්චර පහළ වෙනවද කියලා. ඊට පස්සේ බලන්න කියනවා කවදාකවත් තිත් දෙකක් ගැටෙනවා කියලා. අච්චර ජන කීර්ණව තිත් පහල වුණාට කවදාකවත් චිත් එකක් ඒ ඒ මතුවෙන තිත් දෙකක් අතර ගැටුමක් නැහැ. ඒ වගේම එක තිතක් නැති වෙච්ච තැන තව තිතක් එන්නේ ඉස්සර වෙලා ඒ නැති වෙච්ච තිතට වෙනමම උප්පත්තියක් තියෙනවා වෙනමම විපරිණාමයක් තියෙනවා වෙනමම භංගයක් තියෙනවා ඒක කොච්චර තිත් කොච්චර වේගෙන් ආවත් ඒ උපාද තිති භංග කියන එක ආවේනිකයි ඒකට. අච්චර සංකීර්ණ සත්‍යයක් වුණත් ඒ වගේම ආස්වාසයට වෙනම උපාදයක් තියෙනවා වෙනම තිතියක් තියෙනවා වෙනම භංගයක් තියෙනවා. තිති කියන එක නෙමෙයි සූත්‍ර පිටකේ සඳහන් වෙන්නේ තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියලා. ඒ නිසා යම් කිසි දෙයක මේ භංගය ඉවර වෙන තැන හොඳට සුද්ධ කරලා කැන්දී ගලපේනන වගේ දැක්කොත් ඒ භංගේ ඉවර වෙන්න ඉස්සෙල්ලා ඊගාවට එන එක අල්ලගන්න තරමට තණ්හා වැඩක් නැටි අල්ලගන්නේ. අපිට වංගේ 100ක් යනකම් ඉන්න දෙන්නේ නැහැ. මොකද භවයේ කියනවා දැන් උතර කැඩුනොත් ඔක්කොම ඉවරයි. භව නෙච්චියක් දානවා ඊගාවෙන එක අල්ලන්න. ඉතින් බුදුජානන්සේ සඳහන් කළා තියෙන ඔන්නතන තමයි තෘෂ්ණා වැඩ කරන නිසා ඔබේ භාවනාදී විරාගානු කයානුපස්සනාව, වයානුපස්සනාව, නිරෝධානුපස්සනාවට ගියාට පස්සේ ආස්වාසේ වේවා, ප්‍රස්වාසේ වේවා, පිම්බීමක් වේවා, හැකියාවක් හොඳට සිද්ධි කරලා කරලා කරලා ඒක ගෙවන් වෙන තැන අන්තිමට යනකොට බලන්න කොච්චර මායාකාරීද කියලා බලනින්ද දෙන්නේ. අපි හිතමු එහෙම නෙවෙයි. ආස්වාද ප්‍රසවාස දෙකම සංසිඳනවා කිය. ඉන්දර සංසිඳනකොට අල්ලන්න බලන්න පුළුවන් නම් සංසිඳ අන්තිම චිත්තක්ෂණේ පේන්නේ. තේරෙන්නේ ආස්වාද ප්‍රසවාස කියන ද්‍රව්‍ය හෝ ඊට පස්සේ කියන මේ ශක්ති කම්පන චංචල දෙකට මාරු වෙන තැන අල්ලන්න බෑ. ඒකෙදි කොහොම හරි භවය අර මේ කම්පන චංචල தত্ত্বය අරදී මොකක් කරින් අරමුණක් දාගන්න හදනවා. මොකරි ආකාරයක් දකින්න හදනවා. මොනවාරි නිමිත්තක් කරගන්න හදනවා. නැත්නම් මොනවාරි නමක් හරි දාගන්න හදලා ඊගාව චිත්තක්ෂණත් එක ගැටලන එක තමයි තෘෂ්ණාවේ කෘත්‍යය. අපි තෘෂ්ණාව අසරණ කරලා ගැටලීම බලන්න ගියාම එපා වීම එනවා. මම නැවතත් කියනවා ඒ තෘෂ්ණාවේ තියෙන ආදීනවයේ බෙන්නන්න බුදුහාමුදුරුවෝ මේක අර කරන්නේ ඒ නිසා ඒ ආනපානෙ ගෙවිගෙන යනකොට එපා වීම වෙනවා. ඒක හොඳ ලකුණක්. මේ එපා වීම නිවනේ පෙර නිමිත්තක්. කම්මැලිකම ඒකාකාරීකම නිදිමත එනකොට දැනගන්න තණ්හාව ගෙවන් වෙනකොට වෙන වැඩක් නමුත් අපිට වෙන්නේ මොකද්ද ඒ කම්මැලිකම මුස්පේන්තු ගතියක් වෙලා තමල ගහේ නැගිටලා තල්ලුක සාදාන නැගිටලා යනකොට ආනපානිය හරියන්නේ මේ ගුරුවරයා හොඳ නැහැ කියලා නැගිටලා යනවා නමුත් ඉතින් යනකොට පේන්න පටන් ගන්නවා මේ නිරෝධයේ අංග සම්පූර්ණ වෙන්නේ ඉසලා භව තෘෂ්ණාව කාම රූප අරූප වශයෙන් මොකක් හරි එකක් අල්ල ගන්න ගතිය ඇත්තටම මම විශ්ින් කරන ලද්දක්ද සයන්කතන්ද පරංකතන් කවුරු හරි මට මවුලවවා වලලුන්ගේ පොසකා භාවන වගේ භාවන දෙයක්ද එහෙම නැත්නම් මමයි අනුමොයි කියන දෙගොල්ලගේ සංසිද්ධියක්ද නැත්නම් අහම්බයක්ද කියපුවා මේ හතරම බුදුහාම ප්‍රතික්ෂේප කරනවා ඔබට අල්ලන්න නැති වෙන්න හිතාන ගියත් අල්ලන්න නැතුව ඉන්න බෑ ඒ තරම් ඔබ දාසයි මොකද සංසාරේ පුරාවට කෙරුවේ අල්ලගත්තේ ඔබ කිව්වට ඔබ දෙයයන් ආසිකේ තීන්දුවක් හරබලදාරි දෙවියන් ආසික කරනවා කියලා එහෙම දෙයක් මේ ලෝකෙත් නැහැ නැත්තම් දෙන්නගේ සම්මුතිය මේ කරනවා කියන එක බුදුහාම පිළිගන්නේත් නැහැ. හේතුකව අසය අපරංකාරං අසයන්කාරං අදිච්ච සම්පන්න උද්දේ මේ භවයේ තියෙන කල. ඒකේ ඉන්න මනුස්සයගේ වැඩිම අර කුඩල් අල්ලන්න වගේ අල්ලන එක තමයි තියෙන්නේ. ඉතින් අපි දානෙදිත් කරන්නේ පොඩක් දීලා දාලා ආශා කරන දේවල් දීලා දාලා පොඩ්ඩක් පුරුදු කරනවා. ඒක නෑ මොන්ටිසෝරි පන්ති වැඩක් හොඳයි හැබැයි. නැත්තම් හිතක් දාන්නේ නැති අතාරින්. දෙක සීලේදී අපි කරන්නේ මොකද්ද? සීල ශික්ෂාවේදී පවු නොකර ඉන්න උත්සාහ කරනවා. අනේදී පින් කරන්න උත්සාහ කරනවා. සීලේදී සතුන් මේ හොරකම් නොකිරීම හරහා පවු නොකිරීමට උත්සාහ කරනවා. පවු නොකිරීම උත්සාහ ගන්න ගියත් ඒක හරි අමාරුයි කරන්න. ඊට පස්සේ ධ්‍යාන භාවනාවේදී මේ නේවන ටික දීලා දාන. ඒත් ඔක්කොම දීලා දැම්මත් අර වගේ විවේක ස්ථානට ආපුවම බයට තව එකක් අල්ලන ගතිය මේ භව තෘෂ්ණාව දීලා දානවා කියන එක තමයි දානයේ උප්පරීම දේ. අන්තිම ඉහළ දාන. ඒකට තමයි අපි ඔය දාන සීල භාවනා වශයෙන් එන්නේ. ඉතින් ආවට පස්සේ අපේ හිත මොකක් හරි දෙයක් අල්ලන්න හදන ගතිය ඒ නිසා අපි එතනදී බුදුන් අදහගෙන වීර්යවන්තව සතිවන්තව හිත සැලෙන්න දෙන්නේ නැතුව ඒකාග්‍රව ප්‍රඥාව කියලා කියන්නේ මේ වෙලාවේදී යමකට හේතු නොවි සිටීමයි කියන එක දැනගත්තොත් අපිට තේරෙන පටන් ගන්නවා මේ පාරමිතා ශේස්ත්‍රෙන් දෙන දාණය කියන එකට මේ සත්‍තා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ටික අවශ්‍යයි. ඒක එක සැරයක් කරලත් නැහැ. ලක්ෂ වාරයක් දෙන්න ඕනේ හිතට පිරිසුදු වෙන්න ඇරලා ආයේ කෙලසෙන්න තියෙන අරමුණු ආවට ඒවත් එක ගැට ගහ ගන්න නැතුව ඒවත් එක සම්බන්ධීකරණය පවත්වන්න නැතුව ආලිංගනය පවත්වන්න නැතුව සම්බන්ධකම් පවත්වන්න නැතුව මැද ඉන්නවා කියන එක ඒක සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා කිසි කෙනෙක් ලෝකේ හිතුණා කරන්න බෑ. ඒ නිසා මම මේ කියන්න හදන්නේ යම් කිසි කෙනෙක් ඒ විදිහට එක් අරමුණක හිත පවත්ලා අරමුණ දිගේ හිත තැම්පත් කරගෙන යනකොට ඒ පුද්ගලයා මරණයේ ශුද්ධ අවස්ථාව මුත්‍ති විදිනවා. මරණයෙන් පස්සේ ඔය ජාති, ජරා, ව්‍යාධි මරණයට අල්ලනවා කියන එක අපි ප්‍රතිසන්දි විඥානයයි, චුතිචිත්තයයි කියලා විශාල හදාගෙන තියෙන්නේ. ඒක ඇත්තටම ප්‍රත්‍යක්ෂයෙන් කතා කරන්න කවුරක්වත් නැහැ ගිය කොටේ ගියානේ. මරණ කට්ටිය ඇවිල්ලා කියන්නේ නැහැනේ. නමුත් මේකෙදී ඒ මරණයේ සුද්ධ අවස්ථාවක් කරන අපිට බලන්න පුළුවන් මේ අරමුණක් ගෙවම් කරාට පස්සේ අපේ හිත තක්කුමුක් වෙන්නේ අපේ හිත අසහනයටපත් වෙන හැටි නොදොස්න නොයවසනාසුළු ගතියටල මොකක් හරි අල්ලන්න හදන ගතිය ඉතින් අපි කොච්චර පුහුණු කරන්න ඕනද එතනදී තමයි අපේ ශික්ෂාවේ පුහුණුවේ දානේ උත්කෘෂ්ඨම අවස්ථාව. ඉතින් ඒකත් මේ සාර්ථක වෙන්න සර්වචනන්සේ අදාළ සාධ්‍ය කර්ම හොයනකොට ධර්මයේ දැනගෙන තියෙන සක්කාය මේ සම්මා මේ අය යෝනිසමස්කාරය තියෙන්න ඕනේ භාවනා කරලා තියෙන්න ඕනේ ඒ කරන සත්පුරුෂයන් අතර මැද ඉන්න ඕනේ කරලා එක සැරයක් කෙරුවාට පස්සේ තමයි තේරෙනවා ඒක කළ හැක්කක් ඊට පස්සේ දහස්වර කිරීමෙන් කිසියම් දෙයකට සම්බන්ධ නොවී සිටීම ඒ කියන්නේ නොබලි ජාතින්ගේ සමුළුවට එකතු වෙන්න ඕනේ. බැඳිච්ච ජාතින්ගේ සංගමයට නෙවෙයි. ඒ නිසා ගොඩින් මහත්තයා ඉන්නකොට කියන්නේ අපි රෙජිස්ටර්ඩ් බැචලර්ස්ලා. බැලලත් නෑ රෙජිස්ටර්ඩ් බැචලර්ස්ලා ඒක නිසා අපිට ඕන වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා බඳපු කට්ටියට මේවා කියන එක එක විදිහකට ඊර්ෂ්‍යා හිතන කතාවක්. හැබැයි මම කියන්න හදන්නේ ඒක කිසි දෙයක් අල්ලලා තිබුණාට ඒක කිසිසේත්ම නුස්සුකමක් නෙවෙයි. හැමදාම භාවනාවකින් තේරෙයි විපස්සනා තේරෙයි ඊගාව චිත්තක්ෂණේ පිරිසුදුයි. ඊගාවචන චිත්තක්ෂණය පිරිසිදු අපේ තියෙන අර කෙලස් ගඳ. අපේ තියෙන මේ අල්ලි මේ පුරුත්ත නිසා ගිරාව කෙලස් වල Javaයේ කොහොම චිත්තක්ෂණය ගන්න. ඒකෙන් ගාලා ඒක බෝකන ඊගා චිත්තක්ෂණය ගන්න. ආන්නේ පටලවිල තියෙන නිසා අපි හිතනවා මේක මේ ගැලවෙන්න බැරි තරක් කියලා ගැලවෙන්න බැරි නෑ ඒක සඳහා කරන්න තියෙන සත්‍ය පුළුවන් තරම් වැඩි කරන්න ඕනේ ඒකෙන් මේ වෙන සික්ක සිද්ධියක් අරගෙන බලන්න ඕනේ මේ ආස් ප්‍රස්වාසයේ සම්පූර්ණයෙන්ම ගිරන් වෙලා ඊට පස්සේ තමයි ආස්වාදයේ පටන් අරගන්න යන්නේ ගෙවන් වෙලා ප්‍රස්වාසයේ පටන් ගන්න ඉස්සලා තියෙන මේ අතර ස්ථානේ දැක ගන්න නම් ඒ යෝගාවචරය තුළ සුපතික්කිත සතියක් වේපුල්ල සතියක් අඛණ්ඩ සතියක් පුරුදු කරන්නේ. සතිය පුරුදු කරපේකනාට ඊගාව අභ්‍යාසය තමයි අන්‍ය වගේ මාරු අවස්ථාවේදී මේ කොහොමද මේ ගැටේ වැටෙන්නේ කියන එක දැනගන්න එක. ඉතින් එක්කෙනෙක් Tamange හිතේ මේ ගැටේ වැටෙන හැටි දැනගත්තොත් ඒ මිනිස්සයා මුළු මානවයාගේම මනස තේරුම් ගන්නවා. Tamange මනස විතරක් නෙවෙයි මානවයා පුරාවට සිද්ධ වෙන්නේ. ඕක නිසා අපි මේ කරන වැඩේ හුදු මේ Tamange හිත තේරුම් ගන්න හදන වැඩක් නෙවෙයි. දානදී නම් Tamanට ගතියක් තියෙනවා. සීලදී Tamanට ගතියක් තියෙනවා. සමාධියේ තියෙනවා. විපස්සනාවේදී අපිට හම්බ වෙච්ච මේ මනුස්සාත්ම භාවයේ උත්තරීම පරිශනයකට ලක් කරලා අපි බලනවා එක සංදිස්ථානයක හෝ කොහොමද මේකෙන් මේකට අර පරණේකේ තිබුණු කෙලස් ටික මේ චිත්තක්ෂණයට මාරු වෙන්නේ කොහොමද අර තියෙන භව තෘෂ්ණාව මේකට මාරු වෙන්නේ කියන එක දැනගත්තොත් තේරෙන පටන් අරගනි ඒක භව තෘෂ්ණාවෙන් සිද්ධ වෙනවා නම් ගත වෙන චිත්තක්ෂණය පාසයි මනසනා කියනවා භව තෘෂ්ණාවට ඉඳ නොතබ එනේන චිත්තක්ෂණය අලුත් එකක් බව දන්නවනම් එනේන චිත්තක්ෂණය පාස තිරියන්නේ වයසට යන්නේ එන්නේ චිත්තක්ෂණයේ තිරියන් ගතිය එන්න පටන් ගන්නවා එතකොට මේ පුද්ගලයා අලුතින් ඉපදිච්ච කෙනෙක් වගේ පරණ කාර්ය විකුල අලුත් කාර්යයක් ගත්ත කෙනෙක් වගේ බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් හම්බෙන්නේ. ඊගා චිත්තක්ෂණය. අර භවතණ්ණාව කියන එක පරණ කාර්යයකට කැලි දම තමා හදා හදා මේක අපච්චිත් පාවිච්චි කරපු කාර්යයක 100ත් පාවිච්චි කරපු කාර්යයක කබලම තමයි දුවන්නේ. ඒ නිසා කාටද ඕනනම් බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගන්න. ඒ භවසුස්නාව ඉවරලා ඊගාට වෙන චිත්තක්ෂණයට ලෑස්ති වෙලා ඉන්නවනම් බුදුහාමුදුරණත් එන්නේ ඕකමයි, දේවදත්තට එන්නේ ඕකමයි, කොයි ශාස්ත්‍රණයකට එන එකයි ඊගා චිත්තක්ෂණය පිළිසු. අන්න ඒක දැනගන්න යන්න දෙන්නේ නැතුව අපි කෙලසෙන දේ තමයි මේ කාම භව, රූප භව, අරූප භව ආදී මේ භව තණ්හාව. ඉතින් ඒ වුණත් ඒ භව තණ්හාවත් මවිහිං කරන ලද්දක් නෙවෙයි. අනුකරණ ලද්දකුත් නෙවෙයි. දෙගොල්ලක් විසින් කරන ලද්ද සාපේකුත් නෙවෙයි. අහේතුක වෙන්නේකුත් නෙවෙයි නිසා මේ භවයේ ගැට ගන්න හැම වෙලාවකම මේක පිළිබඳව දැනගන්නා සුළු ගතියෙන් හිටියට ඒක කෙලෙසයක් නෙවෙයි. එදාට තමයි භවයේ ගැට නොවදින තැන දැක ගන්න පුළුවන්. ඒ නිසා එක සති මාත්‍රාවක්, එක සති චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවා කියන හැම චිත්තක්ෂණයකම ඒ භව ගැටලෑම පිළිබඳව විවරණයක් විස්තර කිරීමකට ඉඩ දෙන නිසායි අපි මේ සියල්ල බහතබලා ඥාති පරිවර්තයේ බහා තබලා වස්තු පරිවර්තයේ බහා තබලා උත්සාහ කරන්න හදන්නේ හැබැයි ඉතින් සරුවචන් ආංශයෙන් ප්‍රකාශ කරනවා උත්සාහ කරන වෙලාවේ ඒ උත්සාහ කරන එකට මෙච්චර ගැඹුරක් තේරෙන්නේ ඒකට කරන්න දෙයක් නෑ මොකද හරි ගිහිල්ලා ගැම්මක් ආවට පස්සේ තේරෙනවා මේ වගේ ප්‍රයත්නයක් දිගින් දිගට කරලා නැතුව කවදාකවත් ඒ භව ආශාව දියාරු කරන්න බෑ ඒ නිසා අපි ඉස්සරලා ඔය සද්ධාවේ මේ බුදුහාමුදුරු කියපු නිසා කරගෙන කරගෙන කියලා කවදා හරි එක තීරුම් ගත්තට පස්සේ තීරණ පටන් අර ගන්නවා ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා බුදුහාමුදුරු බුදු වුණාට පස්සේ ඒක කාටවත් කියාගන්න බැරි සත්‍යයටපත් වෙනවානේ සම්බන්ධී කර ගන්න බැරි තැනකට එනවා ඒ නිසා මේ ශාසනය අවුරුදු 2600ක් තිබුණයි කියලා කියන්නේ ආශ්චර්යවත් කරන එක પરම්පරාවකින් තව પરම්පරාවකට නොගින් ඕනම වෙලාවක් කරලා යනවා ඒ මොකද කරලා යෑම කියන්නේ කතා කරන්නේ භව නිරෝධය ගැන කතා කරන්නේ. නමුත් භව නිරෝධය ගැන කතා කරන පණිවිඩයක් අවුරුදු 2600ක් ආවයි කියලා කියන්නේ මොන තරම් අදිෂ්ඨාන ශක්තියක්ද කියලා හිතන්න. ඒක දැන් අපේ પરම්පරාවේ කරපිට තියෙන. අපේ වගකීමක් වෙලා තියෙන නිසා අපිට උත්සාහ කරන්න වෙන්නේ මේක පුළුවන් තරම් සාක්ෂාත් කරගෙන මේක ඊගා પરම්පරාවට කියලා දීලා ඒ ගොල්ලන් මේ පරණගෙන ආපු පව් පරණගෙන ආපු චිත්ත මේ මේ වික්ෂෝප දුක් පීඩා වෙන්නේ නෙවෙයි ඊගාට එන චිත්තක්ෂණය සඳහා පිවිතුරු පිරිසුදු මනසක් ඇති කරලා දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි දෙන්න තියෙන ලොකුම දායාදේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් අන්න වෙන පිවිතුරු භාවයක් වෙන හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා